තෙරුවන් සරණයි හැම දිනාටම අද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ 16 වෙනිදා සතියේ අඟහරුවාදා දිනය. ඉතින් අද දවසේදී සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාර සේවා ඔස්සේ පවත්වන සජීවී සාකච්ඡාවට වැඩම කර සිටිනවා අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද පළවුවේ අනුමදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් අද මේ ලෝකේ විවිධ රටවල ඉඳලා ස්ට්‍රයික් තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වෙන සියලුම කල්යනා මිත්‍රයන් වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමද නමස්කාර කර සිටිමින් මම ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපිට තථාගත දේශනාව පැහැදිලි කර දෙන්න අපි ආශාවෙන්. ඊළඟට. ඊළඟට සරණයි.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 බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වලා දුන්න ඒ උතුම් ධර්මය ඒ සත්‍ය ධර්මය ඒ මුලැමැදාග පිරිසිදු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඒ විදිහට ඉගෙන ගන්න ලැබීම මනුසත් බවක් ලබාගත් අපලද වටිනා උතුම් භාග්‍යවන්ත අවස්ථාවක් වෙනවා ඉතින් අපි මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර බුදුරන් වහන්සේ දේශනා කරපු උතුම් බුද්ධ වචන මජ්ක්‍ධිම නිකාය තුළ අන්තර්ගත කරුණු තමයි සවන්ට සිසිලස ඔස්සේ අපි සාකච්ඡා කරමින් සිටියේ. එයිදී පළවෙනි පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර අපි මුල් සූත්‍ර සාකච්ඡා කළා. ඒ වගේම සම්මාදිට්ඨි සූත්‍රයත් සාකච්ඡා කිහිපයක් කරලා අපි ඒ සූත්‍ර දේශනාව අවසන් කරන්නට යෙදුණා. ඉතින් මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රය පාදක කරගෙන අපි විග්‍රහ කරපේ කාරණා තුළින් තවදුරටත් ඉදිරියට ඒ කරුණ නිරවුල් කර ගැනීම සඳහා බුදු දේශනාව පාදක කරගෙන අප තුළට ගොඩනැගුණු ප්‍රශ්න සාකච්ඡා කරන්නට තමයි අද දවසේ අපි කල්පනා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම අපි මතක තියාගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. යම්කිසි කෙනෙක් ධර්මයට යොමු වෙන තැනදී බුදුරණවහන්සේගේ ධර්මයේ කරා යොමු වෙන තැනදී ඔහුට මූලිකව තියෙනවා ප්‍රතිපදා ටිකක් අනුගමනය කරන්න. බුදුරණවහන්සේ පවා ඉස්සරලාම කෙනෙකුට දහම කියන කියන්න කලින් නැත්නම් සාමුක්ඛාංශික දේශනාව කරන්න කලින් ලෝකෝත්තර මඟ ඉස්මතු කරන ධර්මයේ ප්‍රකාශ කරන්න කලින් අනුපිළිවෙල කතාව පැහැදිලි කරනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදී වෙනවා. නෙක්ඛමානි සංසාදී වශයෙන් මේ අනුපිළිවෙල කතාව කරලා තමයි අනුපිළිවෙල කතාව තුළින් මේ ජීවිතයේ ලෝකයේ පවතින ජීවිතයේ යම් කිසි විදිහකට පැහැදිලි කරලා ලෞකික සම්මාදිට්ඨියට කුළු ගන්නලා එයින් ඈතර වීම පිණිස බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කළා. එතකොට එහෙනම් අපි මේ සූත්‍ර ඉවරණ තුළදී ඔබට ඒක හොඳට තේරෙන්න ඇති. සමහර සූත්‍ර කරුණු තියෙනවා සරලව විග්‍රහ වෙන කාරණා. ඒක අපි ඒ විදිහට කතා කළ යුතුයි. මොකද ඒ තුළ ගැඹුරු අර්ථයක් නොවේ තියෙන්නේ සරල අර්ථයක්. ඒ සරල අර්ථය තුළ අපට අපේ ජීවිතයේ ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන යම් කරණා අපි තුල ඇති කරගන්න. ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා යොමු වෙන කරුණු ඉදිරිපත් කරන තැනදී අර ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත ධර්මයේ දැනගත්ත යම් කිසි විදිහේ ප්‍රතිපදාවක් යොමු කරගෙන ඒ ප්‍රතිපදාවේ එක විවිධ මතවාද අදහස් ඇති කරගත්ත අය සඳහා බුදුරණවහන්සේ පෙන්වපු විමුක්තිය කුමක්ද කියන කාරණාව බුදුරණවහන්සේ පෙන්වව සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද කියන කාරණාවයි අපි පසුගිය දේශනා කිහිපයේදීම සම්මාදිට්ඨිය සූත්‍රයේ පාදක කරගෙන කුළු ගන්නලා ඉස්මතු කරලා පෙන්වුවේ. ඉතින් ඒ කරුණ හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම නොවුනොත් සමහර කෙනෙකුට සමහර විදියට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔය කියන විදිහට අපට මුලින් කරන්න දෙයක් නැහෙනි එහෙනම් කියලා. මොකද මූලික කල යුත්තක් තියෙනවා. ඒක බුදුරණවහන්සේ ඒ විදිහට විස්මතු කරනවා. ඊට පස්සේ ඒ කරන කෙනාට කොයි විදිහකද තමන්ගේ මුලාව දුරු වෙන සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන මග විස්මතු වෙනදී කලයුත්තේ කියන කාරණාවත් බුදුරණවහන්සේ ඒ දේශනා තුළදී පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් නොගත්තොත් අපට මේ ධර්ම කරා යොමු වෙන්න බැරි වෙනවා. ඒ වගේම තමයි බුදුරණවහන්සේ මේ ලෝකයේ තුල විග්‍රහ කරපු කාරණා ඒ විදිහට වටහා ගන්නට ඕන. ලෝකෙන් ඈතර වෙන විග්‍රහය පෙන්නපු තැන ප්‍රඥා විදි සාක්ෂාත් වෙන ප්‍රතිපදාව ඒ විදිහට ඉගෙන ගන්නට ඕන. හැබැයි අපට ඒක තේරෙන්න විදිහක් නෑ. මොකද හේතුව ඒ කාරණාව දුන්නේ අපට ඊතර වීමක් පිණිස මිසක් ලෝකයේ ඇති දෙයක් විග්‍රහ කරලා පෙන්වන්න නෙවෙයි. අපි අද ගොඩක් වෙලාවට ඊතර වීම පිණිස විග්‍රහ කරලා දුන්න කාරණාව ලෝකයේ තුල අපට වැටහෙන දේත් එක්ක කල්පනා කරන්න යන නිසා තමයි බොහෝ දෘෂ්ටි බොහෝ මතිමතාන්තර අපි තුල ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට ඒ කාරණාව මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අද අපි බුදුරන් වහන්සේ ධර්මය සංඝරත්නය මේ සියලු දේ ගැන පැහැදීම අපි තුළ ක්‍රමානුකූලව අපි වර්ධනය කරගෙන තියෙනවා. හැබැයි අපි මේ වර්ධනය කරගත්ත සියලු දේ අපට තේරිච්ච බුදුරජාණන් වහන්සේ නමක්. අපිට තේරිච්ච දහමක් අපට තේරිච්ච ඒ මඟඵලලාභීන් පිළිබඳව. බුදුරන් වහන්සේ පෙන්ලා දෙනවා සැබෑවටම ශ්‍රද්ධාව ස්ථීර වෙන දේ තමයි මග්ගඵල නැත්නම් සෝතාපන්න වීමත් එක්කයි අවිච්ඡප්පසාදයට යොමු වන්නේ. එතකොට එතන ඉස්මතු කළා පෙන්වන්නේ සැබෑවටම බුදුරන් වහන්සේ දහම තුලින් දකින හැටි. එහෙනම් දහම කියනකොට ධර්මය කියනකොට අපි ධර්මයේ කතා කරනකොට වචන ටිකක්කට සීමා වෙලා අපි ඒක ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියන කාරණාවට යන්නේ නැතුව විවිධ විදිහට අපි හිතනවා. ඒ නිසා තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැම පැත්තක්ම සමග අපි මේ දහම කරා යොමු වෙන්නට ඕනේ. ඉතින් මම මේ පින්වතුන්ට අද අවස්ථාව දෙන්නේ සම්මාදිට්ඨිය සූත්‍රය පාදක කරගෙන ඔබට ඇතිවෙච්ච ගැටලු සාකච්ඡා කරන්නට ප්‍රශ්නයක් ආපු එකක් තියෙනවා ඊමේල් එකකින්. උන්නව බ්‍රාහ්මණ සූත්‍රයේදී ඉන්ද්‍රයන්ට පිළිසරණ මනසයයි කියයි මනසට පිළිසරණ සිහිය. සම්පූර්ණයෙන්ම සූත්‍රයම ගත් කල විමුක්තිය සහ නිබ්බාණය කරා යොමු තිබෙන නිසා මනස ආයතනයක් ලෙස ගතහොත් එහි අර්ථය වැරදි නේද? මොකද නිබ්බාණය කරා යන මාර්ගයේදී ආයතන නිරෝධයක් නේද වෙන්න ඕනේ. මේ මේ පරියායවල පටලවා ගැනීම නිසාද ඒ එක් ආයතනයකට පසු අනෙක් ලෙස ගතගෙන කාලයකට හසුවන පටිච්චසමුප්පාද විමසන්නේ තෙරුවන් සරණයි. ප්‍රශ්නය අහන ප්‍රශ්නය ඔබට සමහරවල් තේරෙන්නට ඇති. මෙතන මේ පැහැදිලි කරන්නේ දැන් උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේදී ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස කියනවා. මනසට පිළිසරණ සිහිය සිහියට ඊළඟට විමුක්තිය නිබ්බාණය කරා යොමු වෙන ප්‍රතිපදාව පැහැදිලි කරලා තියෙනවා. ඒතර බුදුරන් වහන්සේ එතන ඇත්තටම ආයතන කියන කාරණාව යොදන්නේ නැහැ. ඒ කියන්නේ ආයතන පහකට පිළිසරණ මන කියන ආයතනය කියලා යොදන්නේ නැහැ. එතකොට එහෙම යොදාගත්තොත් එහෙම එතන වැරදි නේද කියලා තමයි මේ අහන්නේ. ඔය බුදුරන් වහන්සේ නොකියපු දෙයක් ඒක. ඉතින් බුදුරන් වහන්සේ නොකියපු කාරණාවක් කරා යොමු වෙනකොට අපි අනිවාර්යෙන් වැරදි දෙයකට යනවාමයි. ඊළඟට පැහැදිලි කරනවා වේදල්ල සූත්‍රයේ පංච ඉන්ද්‍රිය කුමක් නිසා තියෙනවද ආයුෂ උණුසුම නිසා පවතිනවා. ඉතින් ඒ විදිහට තමයි ඉන්ද්‍රිය තන පැහැදිලි කරලා පෙන්වන්නේ. එතකොට අපට ඉන්ද්‍රිය තේරුම් ගන්න පුළුවන් ලෝකයේ අපි ආයතන කියලා කතා කරන පරයයන් අපට තේරෙන විදිහට. හැබැයි බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද විග්‍රහ කරපු එකත් එක්ක නෙවෙයි. පටිසම්පාද විග්‍රහ කරපු කාරණා විග්‍රහ කරනකොට නැත්නම් මේ සලායතන කියලා විග්‍රහ කරනකොට අසකරණාසය දිවකය මන කය කියන ආයතනයන්ට මන ආයතනෙ පිළිසරණක් කියලා එහෙම විග්‍රහයක් පටිසමුප්පාදයේදී පැහැදිලි කරලා නැහැ. මොකද එතනදී ආයතන වෙන් කරලා කාලයකට යමු වෙලා ඒ විදිහේ දෙයක් නෙමෙයි ප්‍රතිඋප්පන්න බවක් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය තුලදීම උත්තරයත් එක තමයි ඉවලා තියෙන්නේ. ඉතින් එක ඒ විදිහට බුදුරණවහන්සේ දේශනා කළ විදිහට අපි දරාගෙන ඒ විදිහට විමසන්නට ඕන. මොකද මේ ධර්මය ස්වාක්ඛාත දෙයක්. මම කලින් සාකච්ඡාදී පැහැදිලි කරා. ස්වාක්ඛාතයි කියලා කියන්නේ මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත පිරිසිදු දහමක්. මනාකොට දේශනා කළ දහමක්. ඉතින් මනාකොට දේශනා කළ ධම මනාකොටම ඉගෙන ගත්තේ නැතුව අපි වෙන අර්ථයකට යන්න ගියොත් ඒ යන තැනදීම අපි චෝදනාවක් කරලා තියෙන්නේ ප්‍රායෝගිකව තමන් වචනයකින් කියන මනාකොට දේශනා කළායි කියලා. නමුත් ප්‍රායෝගිකව අපි හිතින් යන දේ තමයි බුදුරයන් වහන්සේගේ ධර්මයේ අඩුවක් තියෙනවා. ඒ අඩුවක් තියෙන්නේ අපට තව පැත්තක් තව විදිහකට මේකට අර්ථය නැත්නම් මේ කාරණාවට යොමු වෙන්න තියෙනවා. නැත්නම් වෙන විග්‍රහයකට යන්න තියෙනවා කියන යතන අපි යනවා. හැබැයි අපට බුදුරන් වහන්සේගේ කාරණාවක් පාදක කරගෙනම අර්ථයේ ගැඹුරු අර්ථය සරලව තේරුම් ගන්න යන්න පුළුවන්. ඒකට බුදුරන් වහන්සේ ඒකටම අතුවා අර්ථකතන දීලා තියෙනවා දේශනාව තුළම. හැබැයි ඒක බුදුරන් වහන්සේ කියපු විදිහටම බලන්නට ඕනේ. අන්න ඒ ස්වාක්ඛාත ගුණයත් එක්ක අපි කල්පනා කරලා බලනකොට ඒ පරියායවල් ඒ විදිහට ඉගෙන ගන්නට ඕන. ඉගෙනගෙන තමයි අපට නුවණින් විමසීමක් උත්පාදේ කරගන්න තියෙන්නේ. අපි එය උදා කරගන්නට ඕනේ. ඉතින් තව ප්‍රශ්න තියෙන ඒවත් දැන් සාකච්ඡා කරන්න පුළුවන් සම්මාදිට්ඨි සූත්‍රය කරපු ඒ දේශනා මුල් කරගෙන. ත්වන් සරණයි. ත්වන් සරණ ස්වාමීන් වහන්සේ බුදුහාසයේ මේ දේශනාවෙන් පස්සේ සිත්ය ප්‍රශ්නයක් හැටියටත් ඒ වගේම ප්‍රශ්නලා තිබිච්ච ප්‍රශ්නයක් හැටියට සම්මාස්තන්නේ කම්පත් සමපත වාරය ගැන බලනකොට සාවිලාහස මේ කුසලන්ත පජානාති අකුසලන්ත පජානා. ඒකට එහෙම බලනකොට සම්මාස්තන්නේ පින සහ පව කුසල් සහ කුසල් කුසල් සහ කියන එකයි පින කියන එකේ අතර තියෙන වෙනස සාමාන්‍ය මොකද්ද දැන් අපි ගොඩක් වෙලා පින් සිද්ධ කරනවා දේශනාවකට කියනවා මේ මේ පුණ්‍ය කර්මයෙන් බුදුන් සැපතේවර උතුම් අමා මහ නිවන් සම්පත් ලැබෙනවා. ඒක කොහොමද සාමනාස දැන් මේ කුසල සම්පතාපස්ස කරන කුසල සුපසම්පද. ඒ ඒ කුසලයේ කිනේක කින් ආශ්‍රයයක් ෂය වෙනවද? තව අහලා තියෙන සාමනාස තින් කරනකොට ඒක එකතු වෙනවා. තව තව තවදී මනසට කෙලවරක් ඒ වගේ දෙයක් සංසාරෙමයි යන්නේ. නමුත් මේක කුසල් කියන එක සංසාරෙන් ඉගොඩ වෙනවා. සම්මාසිකන ප්‍රශ්නයක් තුනක් තාමත් හිතනකොට මේ සමහරක් වෙලාවට අනිත් කල්‍යාවලිට ගන්නවත් ගන්නෙත් නෑ මට නම් තේරෙන්නේ නෑ එතන මේ සම්මාසි පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සම්මාස සම්මානෙ තේරුම් ගන්න. තේරුවන් සරණයි. එතන පැහැදිලි කරලා දෙන කාරණාව අපි මද සූත්‍රය ගත්තොත් කුසලංච පජානාති අකුසලංච පජානාති කුසල ඉගර කුසලයට කුසලයේ මූලයට අකුසලයට අකුසලයේ මූලයට කියන කරුණ ටික පැහැදිලි කරනවා. එතකොට ඒක එතනම කාරණා බැලුවොත් කුසලය කියනකොට එතන දස කුසල් වලින් වෙන්වීම අකුසලයේ දස කුසල්. එතකොට දස කුසල් වලින් වෙන්වෙච්ච පමණින් මේ කවුරුත් නිවන් දැකීමක් නැත්නම් ධර්මයට ඒමක් කියන කාරණාවට යොමු වෙලා නැහැ. මොකද එහෙමනම් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත සියලු දෙනා කිසිදු වෙන ගුණ ධර්මයක් දියුණු නොකළම සම්මාදිටියටපත් වෙන්නට ඕනේ, ඊතර වෙන්නට ඕනේ. හැබැයි එතන විග්‍රහයේදී තියෙනවා කුසල මූල සහ අකුසල මූල. මෙන්න මේ අත් දැනගෙන පටිසමුප්පන්න බව දැකගත්ත තැනදී කුසලය ලෝකේ හම්බ වෙන්නේ කොතනින්ද? කුසලය හම්බ වෙන්නේ අකුසලය හම්බ වෙන්නේ කොතනින්ද? මෙන්න මේ කරුණොත් එක්ක තමයි යොමු වෙන්නට තියෙන්නේ. එතකොට පින සහ කුසලය කියන කාරණාවේදී අර කියපු කාරණාව වැරදි සම්පූර්ණයෙන්. මොකද පිනෙන් කවදාවත් සසර දික් වෙන්නේ නැහැ. ඒක අද සමාජයේ තුල තියෙන ධර්මය නොදන්නාකම තුල තියෙන මත ගොඩනැගිච්ච මතයක්. බුදුරන් වහන්සේ කවදාවත් පැහැදිලි කරලා දීලා නැහැ පිනෙන් හෝ පවෙන් සසර යනවා කියලා. ඒක අපිට අපට හිතෙන විදිහට දාගත්ත අර්ථයක්. බුදුරන් වහන්සේ පැහැදිලි කරේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දහවිතං සංසරිතං කියලා. අවිද්‍යාවෙන් වෙසිලා තණ්හාවෙන් බැඳිලායි සසර යන්නේ. පිරෙන් සසර යන්නේ නැහැ. ඒ කියන්නේ අනාබෝධය කියන අවිද්‍යාවෙන් වෙහිච්ච නිසා තණ්හාවෙන් සතුට වීම නිසායි සසර පැවැත්ම තියෙන්නේ. පින කියන කාරණාව තියෙන්නේ පිනක් කරොත් පිටිපස්සෙන් සැප විපාක දෙන්න එනවා. පවක් කරොත් පිටිපස්සෙන් දුක් විපාක දෙන්න එනවා. එහෙම නැතුව සසර යන්නේ පින පව නිසා නෙවෙයි. සසර යන තැනදී, ඒතර සසර යන්න හේතුව අවිද්‍යාවයි තණ්හාවයි. සසර යන තැනදී යන සත්වයේ ඉන්නවා. මොකක් නිසාද? අවිද්‍යාව තණ්හාව නිසා. එතකොට මොකද වෙන්නේ? කරපු පින අන්න සැප විපාක දෙන්න එනවා. කරපු පව දුක් විපාක දෙන්න එනවා. ඒක නිබ්බේධික සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරනවා. ආශ්‍රව වලින් කියනවා නිරේ කරා යන්නේ තිරසන යෝනිය කරා പ്രേත යෝනිය කරා දිව්‍ය ලෝක මේ හැම තැනටම අරගෙන යන්නේ ආශ්‍රවත් එක්ක. එතකොට ආශ්‍රව වලින් අරගෙන ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව මේ කතා කරා. ඒ කියන්නේ එතනම අවිද්‍යාව ඉස්මතු වෙලා තියෙනවා. ආශ්‍රවයෙන් අරන් යන්නේ සසර යන්නේ ආශ්‍රවත් එක්ක කියනවා. ගිය තැනදී විපාක විඳිනවා කර්මයෙන් කියනවා. එතකොට ආශ්‍රව දුරු නොත් තමයි සසර ගමන නවතින්නේ. පින නැති වුණාට නෙවෙයි. පිනෙන් පවෙන් නෙවෙයි සසර යන්නේ අවිද්‍යාව තණ්හාවත් එක්ක. අපි පින් නොකර හිටියොත් මොකද වෙන්නේ? පිනුත් නොකර පවුත් නොකර කෙනෙක් ඉන්නවා. හැබැයි සසර යන හේතුව අවිද්‍යාවයි තණ්හාවයි තියෙනවා. දැන් මොකද වෙන්නේ? සසර ගමන් කරනවා. දැන් පිනනේ නොකර ඉන්නේ. එතකොට ඔන්න පවත් නොකර ඉන්නවා. හැබැයි අපි අතීතේ කරපු අකුසල් ධර්ම අතීතේ කරපු දේවල් එනවා ඊළඟට විපාක වෙදින්ද. ඊළඟට විශේෂයෙන්ම කාරණාව තමයි ඒ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියකට යොමු වෙනවා. ඒ යොමු වීමත් එක්ක ආය අකුසල විපාකයක් හම්බ වෙනවා. ඒක නිසා පින පව නිසා නෙවෙයි සසර යන්නේ. සසර යන්නේ අවිද්‍යාව, තණ්හාව, ආශ්‍රවත් එක්ක පිනෙන් පවෙන් සිදුවන්නේ සැප විපාක සහ දුක් විපාක ලැබෙන එක. යම් කිසි කෙනෙක් සත්‍ය අවබෝධ කරා නම් අන්න යාට පින පව දෙකම නිෂ්පභ. ඒ කියන්නේ යාට විපාක දෙන්න හසර යන්නට ඕනේ. යන්නේ නැති නිසා විපාකේ නැහැ. යද්දි සැප විපාක දෙන්න අවශ්‍යය දුරු කරොත් මොකද වෙන්නේ? එයාට කවදාවත් ධර්මය හම්බෙන්නේ නැහැ. එයා දුගතිය කරාම යොමු වෙන්නේ. ඒ සසර යන හේතුව තියෙනවනේ. එතකොට කුසලය කියනකොට හැකියාව. ඇතරම හැකියාවක් යම් කිසි දැන් අපි කතා කරා සල්ලේක සූත්‍රයේදී ප්‍රාණඝාතය වෙන්නේ. එතකොට ඒක එතන නිවිය පිළිබඳ අර්ථකථනයක් කළ එක තමන් තුළ හැකියාවක් දියුනේ. එතකොට වර්ධනයක්නේ තමන්ගේ වර්ධනය. ප්‍රාණඝාතයෙන් වෙන්නේ ඒක සොරකමින් වෙන්නේ ඒක ඊළඟට බොරුවෙන් වෙන්නේ ඒක තමන් තුළ යම් හැකියාවක් වර්ධනය වෙලා. ඒ තුළින් පිනක් ජනිත වෙනවා. හැකියාවකුත් වර්ධනය වෙනවා. එතකොට අපි තුල අපි හිත බොජ්ජංග වැඩෙනකොට අපි තුල ධර්මයේ තේරුම් අරගෙන යන ප්‍රතිපදාවේදී ප්‍රඥාව වැඩෙනකොට අන්න ඒ ඒ වර්ධනය වීමක් තියෙන්නට ඕන. ඒ වර්ධනය වුනේ නැත්නම් අපි කොච්චර කුසලයේ ගැන කතා කරත් ඒ කුසලයේ කියලා කියන එකත් ලෝකේ පැත්තටත් අයිති දෙයක්. ඉතින් ඒ හැකියාව හැබැයි කෙනෙකුට තියෙන්නට ඕන ලෝකෝත්තර මාර්ගය සඳහා අදාළ දේවල් දියුණු කර ගන්නට. ඉතින් ඒක නිසා ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. සමාජයේ තියෙන මතයක් පමණයි පිනෙන් සසරට යමක් එකතු වෙනවා කියන එක සසර යන්න යමක් එකතු වෙනවා කියන එක බුද්ධ වචනයක් නෙවෙයි. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ සසර යද්දි විපාක ලැබෙන දෙයක් සැප කියන්නේ. සසර යන්නේ පිනෙන් නෙවෙයි සසර යද්දි සැප විපාකයි පිනෙන් ලැබෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අර සම්මාදිට්ඨි සූත්‍රයේ අර ආර්ශාවකයා මේ සංඛාරය කියන දේ දන්නවා නම් ඒ සංඛාරය හට ගැනීම ගැනීම ඒ ආකාරය අර සංඛාර කොටස විස්තර කරන තැනදී දැන් මේ විස්තර කරනවානේ මේ සංඛාර මොනවද කියලා කාය සංඛාරය, වචික සංඛාර, චිත්ත සංඛාරය ආදී වශයෙන් ඉතින් ඒකත් එක්ක අර මේ මට පහුගිය දවසක ඔබ වහන්සේ කරපු අර සාකච්ඡාවක කොටසක් මේට සම්බන්ධ කරන්න මට විමසීමක් ඇති වුණා අර මේ මොකද්ද අපි ආයතන හට ගන්නවා නැති වෙනවා අර කියන්නේ මේ එහෙම ගැනීමේ වැරද්ද ඔබ වහන්සේ පෙන්වලා දුන්නා. ඒකම දැන් අර කයක් ඇත්ත දැන් අර කාය සංකාර වචී සංකාරයේ මේ ඒකත් අර කයක් ඇතයි වචනයක් ඇතයි සිතක් ඇතයි ගැනීම ඒක මේ ඒ කියන්නේ ඇති වෙලා නැති වෙන ස්වභාවයක් වෙන්න බෑ නේද? අනේ ඒක පොඩ්ඩක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රයෝජනවත් වෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ඒ කියන්නේ දැන් ආයතනයේ මම අර ස්පර්ශය ගැන විග්‍රහ කරපු තැනදී ආයතන කියන එක හට අරන් ඊළඟට නැති වෙනවා නැති වෙන්න නම් හේතු නැති වෙන්නට ඕනේ. හේතු නැත්නම් අපි ශනික නිවනකට යමු වෙලා. ඉතින් ওই කාරණාව වැරද්ද බව බුදුරණවහන්සේගේ දේශනාවක් නොවන බව එහෙනම් අපි තේරුම් ගැනීම සඳහා යමකට යමු විය යුතු බව එතනදී කතා කරන්නට යෙදුනා. යෝනිසමනසිකාර උත්පාදයක් මේ ධර්මයේදී තිබිය යුතුයි කියලා. එතකොට සංඛාර පිළිබඳවත් එහෙම තමයි කයක් ඇත වචනයක් ඇත මනක් ඇත කියලා මේ ගැනීමේදී අපට යම්කිසි මොහොතකදී ඒ කාරණාව දුරු වෙන්නේ අදාළ හේතු දුරු වීමත් එක්ක. හේතු දුරු නොවුනොත් ඵල දුරු වෙන්නේ නැහැ. ඵලයේ දුරු වෙන්නේ හේතු දුරු වීමේදී. එහෙනම් එතනත් අපි කතා කරන්න ගියොත් ඒක කයක් ඇත වචනයක් ඇත මනක් ඇත නැත්නම් ඒ කාරණාව එක මොහොතක දුර වෙලා තව මොහොතක හට ගන්න දෙයක් කියලා එහෙනම් දුර වෙන්නේ හේතු දුර වීමෙන් හේතු අවිද්‍යාව අවිද්‍යාව දුර වෙන තැනදී තමයි මේ සංඛාරය දුර වෙන්නේ එහෙනම් එතන ශ්‍රණිකව නිරෝධයකට ගිහිල්ලා කියන කාරණාවත් එක්ක දෘෂ්ටියකට වැටෙනවා ඉතින් මෙන්න මේ දෙයත් එක තමයි සමාජය තුළ අද හම්බ වෙන්නේ මේ ශනික නිරෝධයක් පිළිබඳව. ශනික නිරෝධයක් පිළිබඳව සමාජයේ දෘෂ්ටියක් තියෙන්නේ. තමන්ගේ තියෙන කෝණයෙන් යම් කිසි දෙයක් තේරුම් ගන්න. යන්නේක. මොකද බුදුරන් වහන්සේ කියපු නැති විග්‍රහයකට යමු වෙන්න ගියාම අපි ඒ විග්‍රහය තුළ නිකම්ම වෙන විග්‍රහයකට ගියාම දෘෂ්ටියකට යමු වෙනවා. එහෙමනම් කයක් වචනයක් මනක් ඇතයි කියලා ගැනීම එක මොහොතක තියෙන එක ඊළඟ මොහොතේ නැති වෙනවා අනික් මොහොතේ තියෙනවා ඊළඟ මොහොතේ නැති වෙනවා කියලා අපිට මේකෙදි අර ආයතන පිළිබඳ කතා කරා වගේම තමයි අපි හැම වෙලෙම අපතුල තියෙන කාරණාව සත්‍ය දකින තැනදී දැකිය යුතු පටිසමුප්පාද න්‍යාය මෙතනදී කල්පනා කරන්න ගිහිල්ලා අපි මොකද කරන්නේ? ඒක නිරවුල් කරගන්න ඕනේ කියලා ගිහිල්ලා ඔන්න එක මොහොතක කය එක මොහොතක වචන එක මොහොතක මන කියලා අරගෙන කාලයකට පැනවිලා එහෙනම් කයෙන් වචනයට යනකොට මොකද වෙන්නේ? කය ඇතයි කියලා ගැනීම දුරු වෙනවා වචනය ඇතයි කියලා ගැනීමට යමු වෙනවා. එහෙනම් එතනදී මොකද වෙන්නේ? ඒක දුරු වෙන්නේ ඊට අදාළ හේතු දුරු වීමෙන්. ඉතින් ඒක දුරු වුණා නම් අන්න එහෙනම් අවිද්‍යාව දුරු වෙන්නට ඕනේ. ඉතින් ඒ කාරණාව වැරදි. මොකද එහෙම ශනික නිවනකට යමු වෙනවා කියන කාරණාවක් ධර්මයේ තුලදී හම්බ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කෙනෙකුට ප්‍රතිපදාවකින් තොරව ಗುಣධර්මයකින් තොරව නිවන් දකින්න පුළුවන් පුතඥයටත් නිවන දැකිය හැකි දෙයක් තමයි එතන ඒ විග්‍රහය තියෙන්නේ. එහෙමනම් අපිට මේ කාරණාව <clears throat> මම හිතන්නේ සම්මාදිට සූත්‍රය හොඳට පැහැදිලි වුණා. ඒ සංස්කාරය හරියට තේරුණා නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් බව එයා සෝතාපන්න කෙනෙක්. සම්මාදිටියට ආව කෙනෙක්. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනෙක්. එතකොට අපි යම් කිසි විදිහකින් සක්කාය දිට්ඨිය දුරු නොවි මේ සත්‍ය ඥානය මේ ඇත්තයි මේ තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ මේකටයි දේශනා කරේ කියලා අපි තේරුම් අරගෙන තියෙනවා නම් යමක්. අපි නිරවුල් කරගෙන තියෙනවා නම් යමක්. ඒ තේරුම් අරන් තියෙන කාරණාව අපි සෝතාපන්න නොවීනේ තේරුම් ගත්තේ. අපි ඒක තේරුම් ගත්තේ සත්‍යයි කියලා සෝතාපන්න නොවී. බුදුරණවහන්සේ පෙන්වන්නේ සෝතාපන්න කෙනයි යෝක ඇත්තයි කියලා තේරුම් ගන්න. සෝතාපන්න නොවි තේරුම් ගත්තේ අපේ කෝණයකට හැබැයි එතන අඩුවක් ගන්න තියෙනවා. ඒ අඩුව තුලින් අපි දෘෂ්ටියකට යන බුදුරණවහන්සේගේ ධර්මයෙන් ඈත් වෙලා යනවා. මේක මේ දර්ශනයක් ප්‍රතිඋප්පන්න වශයෙන් සිදුවෙන දර්ශනයක් බව ගොඩක් අයට අමතකයි. ඒකයි ප්‍රධානම හේතුව. ඒ වගේම තමයි අපි ධර්මයේ කියලා කියනකොට මම කලින් සාකච්ඡාවේදී පැහැදිලි කළා ධර්මයේ කියලා කියනකොට අපි මේ පොතේ තියෙන එකක් තමයි ධර්මයේ වෙලා තියෙන්නේ. කියන්නේ වචන ටිකට. දැන් බුදුරන් වහන්සේගේ ධර්මයේ ගුණේ සෝක්කාත සම්දිත්තික අකාලික ගුණේ ඉස්මතු කළේ ඒ ධර්මයේ කියන්නේ මොකද්ද? ප්‍රායෝගික ඒ කියන්නේ බුදුරන් වහන්සේ පෙන්නපු ඒ සත්‍ය, ඒ වචන ඒ විදිහටම ප්‍රායෝගික වැඩපිළිවෙලින් හම්බෙද්දි තමයි අන්න දහම හම්බ වුණා. එතකොට සෝක්ඛාතයි දහම, සම්දිත්තිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තම් බිලිතබ්බ විඤ්ඤුයි කියන මේ දහම් ගුණය ඒ දහම ප්‍රායෝගිකව හම්බ වෙද්දී හම්බ වෙන්නේ. ඉතින් මේ ප්‍රායෝගිකව ඒ දහමට යොමු නොවි අපි තර්කයකින් විතරකයකින් විතරක් ඒකට යොමු වෙනකොට අපි හැම දෙයකටම දෙන අර්ථකතන අපි අපේ කෝණයෙන් දින අර්ථකථනයක් විතරයි. ඉතින් ඒ නිසා අපට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන වැඩපිළිවෙළනේ බුදුරණවහන්සේ දුන්නේ. නම් මුලින්මත් පැහැදිලි කරා බුදුරණවහන්සේ දුන්නේ ඒ දහමට යොමු වෙනකොට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නට ඕන. වෙන දෙයක් නෙමෙයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ නැත්නම් බුදුරණවහන්සේ පෙන්නපු දහම හම්බෙලා නැහැ. බුදුරණවහන්සේ වෙන්නපු මම මේ කතා කරන්නේ මේ ලෝකෝත්තර මාර්ගයට යොමු වෙන තැන. අනිත් කාරණාව තේරෙනවා මොකද අපි ලෞකික සම්මාදිටියටම දුන්නනේ. ඒක තේරෙනවා. ලෝකෝත්තර මාර්ගයට යොමු වෙනකොට ඒ අදාළ කාරණාව තේරෙන්නේ සක්කාදිට්ඨි දුරු වීමේදී. සක්කාදිට්ඨිය දුරු වෙනවා කියලා කියන්නේ ප්‍රත්‍යুৎপন্ন වශයෙන් සකස් වෙන දර්ශනය දැක්ම දැක්ම කියලා කියන්නේ ප්‍රායෝගිකව සකස් වෙන පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් දැක්ම උදේවයි දැක්ම ඒ කියන්නේ පටිච්චසමුප්පාද බව දැක්ම එතනදි මොකද වෙන්නේ ඒ දකිනකොට නේතම්මම නේසමස්මි නමේසෝ අත්තාති වෙනවා අන්න ඒ විදිහට හම්බ වුණොත් නේතම්මම නේසෝහමස්මි නමේසෝ අත්තාති කියලා හම්බ වෙනවා නම් මට අයිති මගේ දේ කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. අර අදිමුත තේර ගාථාවේ තියෙන මමත්තංසෝ අසංවින්දං නත්ති මේ තින සෝචති. මම කියලා දෙයක් නොලැබෙනකොට මගේද නැති වුණා කියලා සෝක කරන දෙයක් නැහැ. අන්න මම කියලා නොලැබෙනකොට මට තේරෙනවා මට අයිති කියන කාරණාව අන්න ඒක නොයදෙන ගතියක් වෙන්නේ දහමයි ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ඒ දහම මට වෙන කෙනෙකුගේ අර්ථ විග්‍රහයක් එක්ක අපි දුන්නත් සද්ධාරු ජන ස්වාකාර පරිත්‍යාග දෙටි නිච්ඡානක් හන්ති එක්ක මට තේරෙන විදිහකට දුන්නොත් එතකොට මේ දහම තේරලා තියෙන්නේ මගේ එකත් එක්කනේ. අන්න එතන වැරද්දක් තියෙනවා. දහම මේ විදිහට තේරෙනවා. හැබැයි මගේ කෝණයක් එක නෙමෙයි. මගේ කෝණයක් එක දාගන්න ගියොත් අහපෝ මම තමයි හරි වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨියට මම බැසගෙන තමයි ඉන්නේ. ඒතොර සක්කාය දිට්ඨියට බැස ගැනීම දුර වෙනවා නම් ප්‍රායෝගිකව මම නොයෙදෙන බව හම්බ වෙන්නට ඕනේ. මම නොයෙදෙන බව ප්‍රායෝගිකව හම්බ වෙනවා නම් මට හම්බ වෙන දේවල් හරියන්න දිහන්නේ මම යෙදිච්ච නිසායි මට හම්බ වෙන්නේ. දැන් අද ගොඩක් වෙලාවට කතා වෙන දේ තමයි මම කියන කාරණාව නැතුව මේ ලෝකේ ලෝකේ තියෙනවා. මම නැතුව ලෝකේ තියෙනවා. ඒකට මම නැතුව ලෝකේ තියෙනවා කියන එක කියන්නේ පුදුම විදියට ඒක හිතන්නේ. මම සමහර වෙලාවට කතා කරනවා වේදනාව මම කරගත්තොත් ප්‍රශ්නේ තියෙන්නේ. වේදනාව තියෙනවා. මම කරගත්තොත් ප්‍රශ්නේ. අපි වේදනාව තියෙන්නේ කාටද? දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගන්නවා. ඔන්න අපි හිතමු මට යම් කිසි දෙයකින් මොකකින් හරි පොල්ලකින් වදිනවා. එතකොට ඒ වේදන මම කරගත්තොත් අන්න මට ඒකෙන් දුකක් ඇති වෙනවා. දැන් වේදනාවක් කියන එක අපි හිතමු පුටුවකට ගහලා පොල්ලින්. පුටුව දන්නේ නැහැ වේදනාවක් කියලා ඒක. පුටුව දන්නේ ඒක වේදනාවක් කියලා. පුටුවට ඒක පැනවීමක් නැහැ. ආයේ මගේ කරගන්න ඕනේ මගේ කරගන්නේ කියන එක අදාළ නැහැ. වේදනාව කියලා හම්බ වුණේ මට. පුටුවට හම්බෙන්නේ නැහැ වේදනාව කියලා පුටුවට ගැහුවට. එහෙනම් වේදනාව මට හම්බුණා නම් මගේ නොකරගන්න එක හරි ඒක කරලා ගිහිලා නොකර ගැනීමෙන් අපට ලොකු කෙලෙස් වලට යන්න තියෙන්න පුළුවන් මටම හැයි හම්බුනේ මටනේ අපි හරි අකමැති එක මට හම්බුණා කියලා හිතන්නේ එච්චරටම සක්කාය දිට්ඨිය නැති බව හිතන්නත් සක්කාය දිට්ඨිය තියෙනවා. එච්චරට කැමතියි. ඉතින් ඒ නිසා මේ ප්‍රායෝගිකව හම්බ වෙන සක්කාය ප්‍රතිපදාවකට යන්න කැමති නැහැ. ප්‍රත්‍යুৎপন্ন වශයෙන් වර්තමානයේ තුල මම නොයදෙන ප්‍රතිපදාවක්. මම ගැනීම වැරදි ප්‍රතිපදාවක්. දහමෙදි හම්බ වෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන කාරණාව අපට උත්පාදයක් වුණා නම් සම්මාදිටිය අනකම යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ඒතකොට යෝනිසෝ මනසිකාරය අචේතනයි ඥානිය හටගන්නේ. ඥානීය සත්‍ය ඥානී. සත්‍ය වුණේ බුද්ධ වචනේ. බුද්ධ වචනේ සත්‍ය වෙන ඥානය ඒක ඒකාන්තයෙන් සත්‍යයි. කිසිම විවරණයකින් තොරව. එහෙනම් ඒකට එයා ඒකාන්තයෙන් සත්‍යයි කියලා යන්නට යෝනිසෝ මනසිකාරය තුලින් තමන් දන්න දේ වැරදි කියලා හම්බ වෙනවා. එය විතරයි සත්‍ය වෙන කිසිම නිර්වචනයක් දෙන්න බෑ. මගින් රාම් කෝණයක්වත් මගේ දන්න දෙයක්වත් වෙන කෙනෙකුගේ අර්ථකථනයක්වත් දෙන්න බෑ. ඉතින් ඒක අපි මේ ධර්මයට යොමු වෙනකොට ක්‍රමානුකූලව හම්බෙන්න ඕන මේ ප්‍රතිපදාව. මුලින් අපි යම් යම් දේවල් කරන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහිම කතා කරනකොට අපට කරන්න දෙයක් නැහැ. මෙහිම කතා කරද්දී පුදුම දේවල් නේ අපට සමහරලාවට හිතට වික්ෂිප්ත වෙන්න පුළුවන්. මං කේසරච්චිව සමහර අයට අපේක්ෂා භංගයක් තියෙන්න පුළුවන්. තැති ගන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? එච්චරටම සක්කායදිට්ඨි ප්‍රබලයි. හැබැයි අපි අර මුල් කරගෙන ආපදේ කරගෙන ඒක නොකර නෙමෙයි මේ නොකරන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක කරන්න ඕනේ. අපි යම් කිසි දෙයක් තේරුම් ගන්න. හැබැයි අපි ඒ තේරුම් ගත්ත දේ තුළ අපි නිගමන වලට ගිහිල්ලා හරි දැන් මම අවබෝධ කරගත්තා. දැන් මට මේක තේරුණා. ඔන්න ඔයක ඔය තැනට යන්නේ නැතුව තව තවත් ඉදිරියටන ප්‍රතිපදාව හම්බෙන්න ඕනේ. අර ඔක්කොම නැති වුණා වැඩක් නැහැ අපරාධ කියන එක නෙමෙයි. ඒක අවිල්ලා මෙතන ඉඳලා අපි තව ඉදිරියට යන්නට ඕනේ. අන්නේ ඉදිරියටන ප්‍රතිපදාවක් අපට ධර්මෙදි හම්බෙන්නට ඕනේ. ඒකනේ අපට ධර්මයේ ඇසීමේ අර්ථය වෙන දෙයක් නෙමෙයි. ධර්මයේ ඇසීමේ අර්ථය මේ මම දන්නවා මට තේරෙනවා කියලා දෙන්න නෙමෙයි. ධර්මයේ ඇසීමේ අර්ථය සක්කාය දිට්ඨිය කැඩා ගන්නනේ. ඒ කියන්නේ සෝනිසමනසිකාර උත්පාදයක් කරගන්නනේ. ඇතුව මම මෙච්චර කාලේ දන්න දේ හරි කියලා මේ ලකුණක් දාගන්න නෙවෙයිනේ. අන්න ඒක අපි තේරුම් අරගෙන ක්‍රමානුකූලව එතනින් එහාට යමු වෙන්නට ඕනේ. එතනින් එහාට තල්ලුවක් යන්නට ඕනේ ධර්ම ශ්‍රවණියත් එක්ක. ඉතින් ඒකයි අපි මේ බුද්ධ වචනේ ඉගෙන ගැනීම, ඒ ආකාරයට ඉගෙන ගැනීම තියෙන වැදගත්කම. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනකොට යෝනිසෝ මනසිකාරයක් කට යොමු වෙන අවශ්‍ය විදිහේ ධර්මයේ යොමු වෙන අර කන් යමාගෙන අහන ගතිය තියෙන්නට ඕනේ. කන් යමාගෙන ඇහුවොත් අනිවාර්යයෙන්ම අර්ථය විමසන්ඩ යොමු වෙනවමයි. ප්‍රඥාවන්ත කෙනා. අනික් කෙනාට බෑ. අනික් කෙනා බෑ කියලා අතහැරියා. ඒක තේරෙන්නේ නැහැ අතහැරියා. තේරුන්නේ නැහැ කියලා අතහැරියා. එච්චරයි. ඒ ඒ කෙනාගේ ගතිය හිතන්නේ නැහැ. අන්න යෝනිසි මනසිකාරය උත්පාදනය අරුණ එන්නේ නැහැ. අරුණ එන්නේ නැත්තම් මොකද වෙන්නේ? සම්මාදිටිය එන්නේ නැහැ. <clears throat> අරුණ එනවනම් යෝනිසි මනසිකාරය එනවනම් අන්න සම්මාදිටිය ඉඳ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔය විදිහට අපි කල්පනා කරන්නට ඕනේ. එහෙම කල්පනා කරන්න යමු වෙන දේ තමයි මාර්ගයට යමු වීම. ඒ වගේම දැන් අපි දන්නවනේ ධර්ම ශ්‍රවණය එක්ක යෝනිසු මනසිකාරී උත්පාදයේදී කල්යාණ මිත්‍ර ඇසුරදී ධම්මනදම් ප්‍රතිපදාව හම්බ වෙනවා. කියන්නේ ප්‍රායෝගිකව ප්‍රතිඋපන්න වශයෙන් ධම්මනදම් ප්‍රතිපදාවක් කුමක් එක්කද? යෝනිසෝ මනසකාරයේ කරපු දේ එක්ක ප්‍රත්‍යක්ෂයෙන් හම්බ වෙන දේ. හැබැයි අර යෝනිසෝ මනසකාරයේ කරන මේ කරපු කාරණා එකයි හම්බ විය යුත්තේ. දැන් යෝනිසෝ මනසකාරයේ කරනකොට බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට මේ පටිච්චසමුප්පාද න්‍යාය පංචපාස්කන්ධ වැඩපිළිවෙල අපට හරි යෝනිසමනසිකාරයක් යොමු වෙලා බලනකොට ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයේදී අපට මේ මම කියලා ගත්ත කාරණාවේ මට වැටුණා කියන ගත්ත කාරණාව වැරදි කියලා හම්බවීමම දැන් අහපු දේ එක ප්‍රතිපදාවක් යොමුලා නෙමෙයිද? ඒ බුදුරණවහන්සේ පෙන්වන ධර්මයේ තියෙන සක්කාදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක්. අහපු දේ ඔස්සේම ප්‍රතිපදාවකට යමු වෙලා. අන්න ඒ විදිහට අපිට හැම වෙලෙම හම්බ වෙනවනම් නිතරම මේ පංචපාස්කන්ධය පංචපාස්කන්ධය මම කියලා ගැනීමේ තියෙන වැරද්ද. ඒ කියන්නේ ප්‍රායෝගිකව කල්පනා කරලා නෙමෙයි. මම කලින් සැරේ විස්තර කරා. අන්න ඒක හම්බ වෙනවනම් හැම වෙලෙම මම සහ මට තේරෙන මට වැටහෙන මම කරන මගේ කියන මේ කරුණ ඔක්කොම තුල තියෙන වැරද්ද හම්බ වෙනවා නම් ප්‍රායෝගිකව එතන මොකද වෙන්නේ මම කියලා ගැනීම වැරදි බව මට මාර්ගයේදී හම්බ වෙනවා. ඒ එහෙම හම්බෙන්නේ තව එකක් හරි නිසා. නැත්තම් අපට වැරදි කියලා හම්බෙන්නේ තව එකක් හරි නිසා. හරි උනේ මොකද්ද? බුද්ධ වචනේ අන්න ධර්මයේ හරි. එය හරි නිසායි මේ පැත්ත වැරදිලා තියෙන්නේ. මේ වැරදි බව හම්බ වෙනවා කියන්නේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨියට පහරක් ආවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට යමු වුණා. සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට යමු වීම අන්න වැඩපිළිවෙලක් ධම්මනිදම් පටිපදාවක්නේ. වෙන දෙයකට නෙමෙයි සක්කායදිට්ඨිය දුරු කරන්න. ධම්මනිදම් පටිපදාවකට යමු වෙලා. ඕකම නිතර හම්බ වෙනවනම් එයාට යෝනිස මනසිකාරයෙන් කිරීමත් එක තමයි මේක හම්බ වෙන්නේ. ධම්මනිදම් පටිපදාවක් හම් වෙනවා. යෝනිස මනසිකාරය කරනවා. තවදුරටත් ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම කරන්න කරන්න එයා තුල ප්‍රතිපදාවක් හම්බ වෙලා. දැන් අද තියෙන කාරණාවක් ප්‍රශ්නේ තමයි අපි හරි කැමති මම මොකක් හරි අල්ලගෙන මට තේරෙන විදිහට මට වැඩෙන විදිහට මම සතුටු වෙන විදිහට මට සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන්න කැමැත්තක් තියෙනවා. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක ප්‍රායෝගිකයක් නෙමෙයි සංකල්පයක් ඔක්කොම. ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන්න කැමති නෑ. එච්චරටම සක්කායදිට්ඨිය ප්‍රබලයි. අපට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එකම එක ක්‍රමේ. හරියට ධර්මයේ අහපු තැනදී යෝනිසු මනසිකාර උත්පාද වීම විතරමයි. වෙන කිසිම දෙයක් නැහැ. හරියට ධර්මයේ අහුවොත් යෝනිසු මනසිකාර උත්පාදනය වෙනවා අන්න ධම්මානදම් පටිපදාව හම්බ වෙනවා. මොකද්ද ධම්මානදම් පටිපදාව? ප්‍රත්‍යুৎපන්නව හටගත්ත පංචපාස්කන්ධය මම කියලා ගැනීම වැරදි කියන එක. මම කියලා ගැනීම වැරදි කියන්නේ සංඥාව, චේතනාව මම කියලා ගැනීම වැරදි. ඉතින් එහෙනම් මගේ කෝණින් ආපු සියලු දෙවරදීන් මේක ටික ටික ටික ටික හම්බ වෙන එක නේද ධම්මන දැන් පටිපදාව කියලා සක්කාය දිට දිරුවන්නේ. නමුත් අපි එකට හරි අකමැති. මොකද ඒකතුව අපි හරි කැමති මේ මටම මේක හම්බ වෙනවනම්. තවම මේක තේරුම් ගන්නවනම්. මම වැරදි කියලා හම්බෙන එකට කැමති නෑ. මට තේරිලා මං වැරදි කියලා තව එකකින් හම්බ වෙනවනම් කැමතියි. ප්‍රායෝගිකව මම වැරදි කියන කාරණාවට කැමති නෑ. ඉතින් ප්‍රායෝගිකව මම වැරදි මම එදීම වැරද්ද අපට හම්බ වෙනවා නම් අන්න ඒ කාරණාව එක ධම්මානුදම් පටිපදාවට යොමු වෙලා ප්‍රායෝගිකව සක්කාය දිට්ඨි කරන ප්‍රතිපදාවට යොමු වෙලා දහම හරි අන්න ධර්මයේ ස්වාක්ඛාත සම්දිට්ඨික කාලික ගුණය බුදුරන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයේ ධර්මයේ ගැන සංගය ගැන මෙන්න මේක ඇති වෙනවා අර වෙන කෙනෙක් කිසිම සම්බන්ධයක් නැහැ. වෙන කාගවත් අර්ථකථනයක් සම්බන්ධ නැහැ. බුද්ධ වචනේ. දැන් කොතනකවත් කියලා නැහැ නේ ධම්මිය විච්ඡප්පසාද කියන තව අර්ථකථන එකතු කරගෙන තමයි මේක ප්‍රසාදය තියෙන්නේ කියලා. එහෙම නැහැ. බුදුරණවහන්සේ කියපු ධර්මයේ විතරයි අවිච්ඡප්පසාදේ. ඇයි ඒකනේ දැක්කේ? ඒක ඒ ආකාරයෙන් දැක්කා. කිසිදු වෙනසක් නැතුව ඒකමයි දැක්කේ. හැබැයි බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි දැන් දැක්කේ. Taman දැක්කා බුදුරණවහන්සේ කිව්ව විදිහට හොයාගෙන ගිහිල්ලා ඒක තේරුම් ගන්න ගිහිල්ලා ඒ ධහම දැක්කා. අන්න ඒ නිසා ධර්මයේ ක්‍රියාවෙච්ච ප්‍රසාදයට යමු වුණා. එතකොට මේ ධහම දකිනකොට ප්‍රායෝගිකව පංචපාදන ස්කන්ධයේ සකස් වෙන දේ තුල මම කියලා යෙදීම වැරදි බව හම්බ වෙනවා. ඉතින් ඒකට අපට යෝනිසමනසිකාර උත්පාදේන ප්‍රතිපදාව ධර්මයේදී හම්බ වෙන්නට ඕනේ. එහෙම හමුනොත් විතරයි ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. මූලිකව අපි කරන දේ අපි එහෙම කරගෙන යන්න ඕනේ. මොකද ගොඩක් අයට නැත්නම් හිතට හිතෙන්න පුළුවන් අපිව කරන්න ඕනේ නැද්ද කියලා. හැබැයි කරන්න එකකින් අවබෝධ වුණා කියලා රැවටීම, තේරුණා කියලා රැවටීම, නිගමන වලට යෑම, මෙයමයි ප්‍රතිපදාව කියලා තමන්ට වැඩෙන වැඩෙන වැටහෙන නිසා ඒකට යොමු වීම තමයි වැරද්ද තියෙන්නේ. එහෙම නැතුව ඒව කරන්න එපා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ කරන්න, ඒ කර යුතුයි. හැබැයි ඒකෙන් සක්කාදිටි දුරු වෙන්නේ නැහැ. ඒක කළ පමණින්ම ඒක කළ පමණින්ම මාර්ගය හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සක්කාදිට්ඨිය දුර වෙන මග හම්බෙන දෙයට යමු විය යුතුයි. එහෙම වුණොත් විතරමයි මාර්ගය හම්බ වෙන්නේ. අන්න වගේ අපට සාකච්ඡාවක තියෙන අර්ථය තවදුරටත් ධර්මයේ සත්‍ය බවට යොමු වෙන්න යෝනිසමනසිකාර උත්පාද වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නට ඕනේ. ඉතින් ඒ වගේ තව තේරුම් ගන්න තියෙන කාරණා හඬ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඒ අර එහෙම කියන අර ආයතන එහෙම හටගෙන නැති වෙන කතා වැරද්ද වගේ නේ කියන්නේ කලින් එහෙම මට නිවැරදි කියලා හිතෙච්ච දේකුත් ඒ කියන්නේ දැන් අපි මොකක් හරි පොතක් වචනයක් කියවන වචනයක් කියවනකොට ඒ හැමතෙම ඒ කියන්නේ වචනෙක තියෙන අකුරක් පාසා නැවත නැවතත් ඇහැ හට ගන්නවා අනේ වගේ හැඟීමක් ඇත්තටම තිබිලා තියෙනවා ඒක ඉතින් එතන එතකොට මම හිතන්නේ අර සාකච්ඡාවේ දෙරි තිබ්බ දෝෂය මම හිතන්නේ මතුණා කියන්නේ අර කියන්නේ අපි පටලව ගන්නවා පටිච්ච සම්පදායයි ආයතනෙම තරණය ගැන. මම හිතන්නේ මේ ගැන අපිට එච්චර හොඳ අවබෝධයක් නැහැ. මොකද මේ ආයතන කුසලයයි පටිච්ච සම්පදාය විමසනවා කියන එක බුදුහාඳුරම වෙන් කළ දක්වලා තියෙනවා. හැබැයි ඒක ගැන තියෙන දැනීම අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් පොඩ්ඩක් මතු කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ කොහොම මේ දෙකේ වෙනස ඊ පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුවා. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඇතනම අපට මූලිකව මේ යමක් තේරුම් ගැනීම සඳහා යන ප්‍රතිපදාවක් තියෙනවා. මොකද ඒකත් එක තමයි ඒ රසයත් එක්ක තව ඉදිරියට යමු වෙන්නේ. අර ප්‍රශ්නේ තියෙන්නේ අපේ තියෙන අර හදිසිය කලබලයේ අඥානකමත් එක්ක අපි ඒකට ලකුණක් දෙන එක. දැන් හරි කියලා එතනින් අතර වෙනවා. ඒකම කර කර ඉන්න එක. ඉතින් අපි දැන් ඇත්තටම මූලිකව <clears throat> මට තේරෙන දේ ඔස්සේ දැන් කියන්නේ මගේ ලෝකයේ ඔස්සේ නේ වෙනස් වීම බලන්නේ. මගේ ලෝකයේ ඔස්සේ මට හම්බ වෙන කාරණාවත් එක්ක ඒ වෙනස් වීම බලනකොට අපට වෙන්ින් වශයෙන් ගෝචර දේවල් හම්බ වෙනවා. ආයතන වලට වෙන් වශයෙන් හම්බ වෙන්නේ ගෝචර දේවල්. එතකොට ඒ හම්බ වෙන්නේ අපට ඇති ආයතන ඔස්සනේ. ආයතන ආයතන ඇති දියත් ඔස්සේ තමයි අපට වෙන් වශයෙන් හම්බෙන්නේ. පටිච්චසමුප්පාදය කතා කරනකොට පටිච්චසමුප්පාද කුසලයත් එක්ක කතා කරනකොට ආයතනත් ප්‍රත්‍ය වශයෙන් කතා කරගෙන යනකොට මගේ ආයතන කතන්දරේ නෙවෙයි යමු වෙන්නේ. අපි මූලිකව කරගෙන යන තැනදී මගේ ආයතනයත් එක්ක තමයි මේ සියලු දේවල් හම්බ වෙලා තියෙන්නේ. එහෙම හොයාගෙන යන තැනදිත් මොන විදියට කල්පනා කරගෙන කියත් බුදුරණවහන්සේ පෙන්නපු "ඒ ධම්මා හේතුපබවා" කියන න්‍යායට යොමු වෙනකොට අර අපි මුලින් හොයාගත්ත සියලු දේ තුල තේරුම්ගත සියලු දේ තුලත් දාගත්ත සියලු ප්‍රඥාප්තිත් ඉක්මවන්නට ඕන. හැබැයි මූලිකව යම් වැඩපිළිවෙලක් අපට හම්බ වෙනවා. මූලික දෙයක් හම්බ වෙනවා. දැන් ඒකට අපට විවිධ විග්‍රහ තියෙනවා. එතනින් නතර වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම අපි එතනින් නතර වෙන්නේ අපට යම් අධ්‍යක්ීමක් තියෙනවා. ඒකත් එක්ක. අපි එතෙන්ද පටිච්චසමුප්පාදය නැත්නම් මේ ප්‍රත්‍ය ප්‍රත්‍යෙන් උපදින බව මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයට යොමු වෙන බව සම්මාදිටියට යොමු වෙන මෙන්න මේ කාරණාවට එන්නේ නැහැ. ඒකට එන්නේ නැතුව ඇති ආයතන ටිකක් දැන් බුදුරණවහන්සේ සලායතන කියලා පටිච්චසමුප්පාදේ විග්‍රහ කරනකොට නාම රූපපත්‍යෙන් සලායතන එතකොට සලායතනපත්‍යෙන් පස්සේ මෙහෙම මේ විග්‍රහය කරනකොට දැන් අපි අර වෙන්වෙන් වශයෙන් වෙන්වෙන් ගෝචර වශයෙන් අපි කල්පනා කරන මගේ දේ කියන කාරණාව නෙමෙයි මේ ප්‍රත්‍යයෙන් ඒ ආයතන හයටම ඉපැත්තේ කියන්නේ. එතකොට අපි ඔය කාරණාව ඒ විදිහට තේරුම් ගන්න යනවනම් එය වැටහීමේදී පටිසමුප්පාදයේත් එක්ක අන්න සම්මාදිරියටපත් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි දැන් ඉස්සරලාම මේ ආයතන නැත්නම් මේ ඇස කියන එක ඇත්තටම ඇස නැති වෙලා යන්නේ මූලිකවම හම්බ වෙන්නේ මරණයත් එක්ක අන්ධවීමත් එක්ක. ඒක අපි මුලින්ම මේ තේරුම් ගත් එක පිළිවෙලා. ලෞකික සම්මාදිටික ඒක අපට මේ ඇති ඇහැක් නැති වෙන එකක් තේරෙනවා. එතකොට අපිට මේ අන්ධවීමක් පිළිබඳව ඒ කාරණා වැටහෙනවා. ඊට පස්සේ අපට මේ ඇස කියන කාරණාව ආයතනයක් කියනකොට නාම රූපයෙන් හටගත්තු දෙයක්. ඊළඟට අපට ඒ බාහිර ගෝචර නාම රූපත් එක කියලා අපට ඇහැ සහ රූපය කියන මේ කාරණාවේදී පටිච්ච සමුප්පාදයේ කුළු ගැන්වෙන්නේ නැතුව මේක වෙන්වෙන් වශයෙන් ඇති දෙයක් ඔස්සේ ඒ වගේම මේ ශනිකව වෙනස් වී යන මේ කාලයකට යමු වෙච්ච යම් පරයයක් අපට හම්බ වෙලා තියෙනවා. ඒකෙදිත් අපට අර කලින් කල කිරුච්ච දෙයට එහා ගියපු තව මේ කලකිරීමකට යොමු වෙනවා. නැත්තම් මේ අකුසල් එකට යොමු වෙන්නේ නැතුව මේ කුසල පැත්තකට යොමු වීමකට යනවා. හැබැයි මේකෙත් පටිච්ච සමුප්පන්න බව හම්බ වෙන්නට ඕනේ. ඒකයි බුදුරණවහන්සේ හැම එකම මේ පටිච්ච සමුප්පන්න භාවය පැහැදිලි කරේ. සලායතන පටිච්ච සමුප්පන්න භාවය. මෙන්න මේකට යොමු වෙච්ච තැනදී. දැන් ඇස දැන් දැක්කොත් එතන පැහැදිලි කරනවා මහා සලායත සලායතනික සූත්‍රය. ඒ වගේම පැහැදිලි කරනවා චක්කු සූත්‍රය. ඇස දන්නවනම් දකින්නවනම් අතහත් වශයෙන්. රූපේ දන්නවනම් දකින්නවනම් අතහත් වශයෙන්. මේක මේක පැහැදිලි කරන්නේ දැන් ප්‍රතිඋපන්න දෙයකටනේ. දැන් අපට බුදුරණවහන්සේ මේ සවාක්කාතව පැහැදිලි කරපු ධර්මයේදී අපි ඉස්සල්ලාම ගන්න දේ තමයි අපට ලෝකේ තියෙන මට්ටමනේ අපට හම්බෙන්නේ. දැන් බුදුරණවහන්සේ ධර්මයේ දුන්නේ ලෝකයට. හැබැයි ලෝකයට දුන්නේ ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන ප්‍රතිපදාවට. ලෝකයට ධර්මයේ දුන්නේ ලෝකයෙන් ඈතර වෙන ප්‍රතිපදාවට. එතකොට ලෝකයේදී අපට හම්බ වෙන දේ තමයි වෙන්වෙන් වශයෙන් මේ කාරණා ටික හම්බ වෙනවා. දර්ශනීයට අපි දර්ශනීයට යනකොට අපේ දැන් අපි ප්‍රතිපන්න වශයෙන් ඇස කියන කාරණාවට යමුනේ මේ දැන් ප්‍රතිපන්න වශයෙන්. මේ දැන් හම්බ වුණ ඇසෙහි සත්‍ය අපි දකිනවා නම් ඒ දැකීමේදී මම කියන කාරණාව වැරදි කියලා හම්බ වෙනව නම් එතනදී මගේ ඇහෙන් පස්සේ කනක් කතාවක් අදා ගන්න පුළුවන්. මගේ කන ඊළඟට මගේ කනට ඇහෙන සද්දේ. දැන් කන මගේනේ. කනක් තියෙන පැනෙවි මමනේ. ඇසෙහි සත්‍ය දකිනවා නම් යථාභූත වශයෙන් ප්‍රත්‍යুৎපන්නව හම්බ වෙනකොට නැත්නම් මනෙහි සත්‍ය දකිනවා නම් නැත්නම් කයෙහි සත්‍ය දකිනවා නම් ප්‍රත්‍යুৎපන්න වශයෙන් ආපහු අනිද්දයක්කට පැනවන්න අවශ්‍ය වෙන්නේ මොකද ඒ පැනවීම මේ ලෝකයට දුන්නේ ධර්මයේ දුන්නේ rahat වෙච්ච අයට නෙමෙයි ධර්මයේ දුන්නේ ලෝකේ ඉන්න අයට වෙන කාටවත් නෙමෙයි ලෝකේ ඉන්න අයට දුන්න විග්‍රහයේදී යෝනිසමනසිකාර උත්පාදයකින් දර්ශනයකට වැඩපිළිවෙල දුන්න ප්‍රතිඋප්පන්න. එතකොට මේ ඇහැ යථාර්ථ වශයෙන් දන්නකොට දකිනකොට මම කියන කාරණාව වැරදි බව හම්බ වෙනකොට එතනදී ඒ දර්ශනයට ආපහු ඊට පස්සේ කන තියෙනවා. එතකොට දර්ශනයේ ඇතිවීමත් එක්ක අය මම කියන කාරණාව නිකම අය ගිහිල්ලානේ. එහෙම අපි හිතුවොත්. සත්‍ය දැක්කන අර කාරණාව කතා කරන දෙයක් නැහැ. හැබැයි ඒ ඊතරම ප්‍රතිපදාව හම්බ වෙනකොට ලෝකයේදී අන්න අපට මේ ලෝකයේ වෙන් වශයෙන් ගෝචර ටික හම්බ වෙලා අපට කාලය යම් වෙලා මේ හැම දෙයක්ම හම්බෙලා තියෙනවා. අද ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රත්‍යুৎপন্ন බව කියන එක. නැත්තම් මේ ප්‍රායෝගික අවස්ථාවට යමු වෙන්න අමාරු. අන්න ඒක තමයි සිහිය නුවණ වීරිය අධික වශයෙන් ඕනේ ප්‍රායෝගික අවස්ථාවට යමු වෙන්නේ. ප්‍රායෝගික අවස්ථාවේ දර්ශනීයට යමු වෙන්නේ. අපට හැම වෙලෙම ප්‍රායෝගික අවස්ථාවකට යමු වීම නෙමෙයි තියෙන්නේ කල්පනාවක් එක්ක තව දෙයකට යමු වෙලා. හදිසියක්නේ. සිහිය වීරිය නුවණ සියුම් වර්ධනය කරගන්න ඊළඟ එකෙත් ඇත්ත දකින්න ඕනේ. ඊළඟට තියෙන එකෙත් ඇත්ත දකින්නට ඕනේ. නිකම්ම අපි අර යොමු වෙලා තියෙනවා තියෙන දෙයක් මේ මේ ඇත්ත දැක දැක යන්න ඕනේ කියනවා. ප්‍රායෝගිකව ඇත්ත දකින්න යමු වෙලා නැහැ. ඒකට හේතුව වෙන්නෙම අපට ධර්මයේ ඇහෙන තැනදී අපි හැම වෙලෙම Tamanට තේරෙන කෝණයෙන් සතුටු වෙන එක. අපට යෝනිසු මනසිකාර උත්පාදයක් වෙන විදිහට හම්බ වුණා නම් අන්න එතනදී අනිවාර්යෙන් ප්‍රායෝගිකව ඒක හම්බ වෙනවා. ඉතින් ඒ නිසා හොඳට හොඳ අවධානයෙන් හිතලා බැලුවොත් කල්පනා කරලා බලන්න අර මං මහා සලායතන සූත්‍රයේ කියපු විග්‍රහය නැත්තම් චක්කු සූත්‍රයේ ඇස අනිත්‍ය වශයෙන් දකිනකොට සෝතපන්නයි කියන කාරණාව ඒක ප්‍රායෝගිකව වර්තමානයේ ප්‍රඥා චක්කුසෙන් දකිනකොට ප්‍රායෝගිකව වර්තමානයේ ප්‍රඥාචක්කුසය දකින්න. මම දැක්ක ඇත්තටම සමහර අය කියනවා මේ ආයතන 6 නිරෝධනම් දකින්නේ මොකෙන්ද? ඒ කාරණාව මෝඩ ප්‍රශ්නයක්. බුදුරණවහන්සේ මන ආයතනෙන් දැකීම නෙමෙයි කියන්නේ ප්‍රඥාචක්කුසය. එහෙනම් ප්‍රඥාචක්කුසයෙන් දැකීම අපි මන ආයතනෙන් දකින්න යන්නේ. ප්‍රඥාචක්කුසයෙන් දැකීම. මෙන්න මෙතනින් අපි දැක්කනම් ප්‍රඥාව කියලා කියන්නේ ඒක මම හොඳට පැහැදිලි කරලා පෙන්වන දේශනාවේ තියෙන කාරණාව ප්‍රඥාව කියන්නේ මනස සිතුවිල්ලක් නෙවෙයි. මනෝ විඥාණය පිරිසිදු හැවීම ප්‍රඥාව. සිතුවිල්ලක් වෙන්නේ මනෝ විඥාණයත් එක්ක මනසට ආපු දෙයක් එක්ක. ඒක ප්‍රඥාව දැන ගැනීමක්. ප්‍රඥාව කියන්නේ විඥානීය භාවිතා වීම. විඥානීය පිරිසිදු දැකීමක්. ප්‍රඥාව කියන්නේ. විඥාණයෙන්ට ප්‍රඥාව හම්බ වෙලා තියෙනවා. ඒක මනසට හම්බ වෙච්ච දෙයක්. හැබැයි ප්‍රඥාවේ කෘත්‍ය වෙලා නැහැ. ප්‍රඥාවේ කෘත්‍ය විඥානයේ පිරිසිදු සෙවීම. පිරිසිදු හම්බ වීම. ඒක තමයි ප්‍රඥා භාවිතය වෙන්නේ. එහෙනම් ප්‍රඥා භාවිතය වුණා නම් විඥානේ පිරිසිදු හම්බෙලානේ. එතකොට එන විඥානේ ප්‍රඥාව හම්බෙලා නෙවෙයි ප්‍රඥා භාවිතා වුණා නම්. මෙන්න මේක අපට පැටලිල්ලක් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සංකල්පයකින් අපි මේ හැම දෙයකටම යොමු වෙන්න හදනවා මේ ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙන්නේ නැතුව. ඇස නැත්තම් කන අපට දැන් ප්‍රායෝගික අවස්ථාව නම් අපි දකින්නේ කනේ සත්‍ය. දැන් අපට මගේ කනට ඇහිච්ච සද්දේ ඔස්සේ දැන් මේ හොයන්න යන්නේ. හොයන්න යනකොට අපිට තියෙනවා මගේ කනට මගේ කනට ඇහුනහම පස්සෙත් ඇහෙන එකක් තියෙනවා. ඊළඟට මගේ ඇහැක් වෙනම තියෙනවා. කනක් නාසයක් දිවක් කයක් මනක් වෙනම තියෙනවා. දැන් මේ මම යොමු වෙන හදනකොට. හැබැයි දැන් යොමු වෙලා හොයන්නේ මොකද්ද? මේක ඇත්ත. හොයාගෙන යනකොට පටිච්චසමුප්පාදය හම්බ වෙනවා. දැන් මේ ප්‍රායෝගික අවස්ථාවේ. පටිච්චසමුප්පාදය හම්බ වෙනකොට ප්‍රත්‍යයෙන් උපදින බව හම්බ වෙනකොට මම යෙදීම වැරදි බව අන්න පංචපාස්කන්ධේ මම වේදීන් වැරදි බව හම්බ වෙනවා. වැරදි බව හම්බ වුණා නම් අර මම මනින්න යන දේ දැන් සෝතාපන්න කෙනාට තියෙන්නේ සම්පූර්ණයෙන් හම්බ වෙන ප්‍රායෝගිකත්වයේ තුලදී දාගන්න කරක් දැක්කම මොකද අවිද්‍යාව දුරු වෙන්නේ යන්නේ හොතපරනවා කියලා. සත්‍ය ඥානට එන්නේ. වැඩවලු සිදුවන සත්‍ය ඥානට එන්නේ වැරද්ද හම්බ වෙනවා. වෙන වැරද්ද හම්බ වෙනවා. හේතු දුරු වෙනවා නම් හේතුව දුරු වෙනවා නම් මොකද වෙන්නේ? මම කියන කාරණාව නොයදෙනවා නම් ධම්මගානි වැරදි කියන සක්කාදිට්ඨිය හම්බෙන්නේ. අන්න අස්මේටි කියන පැනවීමත් සම්පූර්ණ අවිද්‍යාව නිරෝධයෙන් එනවා නම් අන්න එතනදී මොකද වෙන්නේ? අර සියලු ප්‍රඥාප්ති ඉක්මවනවා. මම කියන දා ගැනීම වැරද්ද හම්බෙනකොට අනිත් පැනවීමක් නැත්තම් වෙන එකක් පැනවීමක් කියන ඒ කාරණාව එක අර අපි ලෝකිත ඇවිදලා කරන කල්පනාවට එන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ඥානවත් සූත්‍රය. ඥානවත් සූත්‍රය පැහැදිලි කරනවා. දැන් සත්‍ය වර්තමානයේ ප්‍රතිඋපන්න වශයෙන් දකිනකොට අතීත අනාගතේ ණය ණය පමනවල. මොකද සක්කාදිට්ඨි දුරුණාට ලෝකේ පැවැත්ම තියෙනවා. සක්කාදිට්ඨි දුරු වෙනවා. ලෝකේ පැවැත්ම ණය පැමිණෙවිලා බැලීමක් තියෙනවා. එතකොට ඒක ප්‍රතිඋපන්න දැකීමක් නෙමෙයිනේ. ණය පැමිණෙවිල්ල, ගැළපිල්ල. ගැළපීමක් විතරයි. ඒක සත්‍ය ඥානෙම සකස් වෙන එකක් දැකීමක් මිසක් හේතු දුරු වීමක් නෙවෙයි. එකයි සත්‍ය ඥානය එක්ක මූලාරම්භයේ තියෙන්නේ. නැතුව අවිද්‍යාව නිරුද්ධ වෙලා නැහැ. අවිද්‍යාවෙන් හටගත්ත බව හම්බුණා. මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් අපට හම්බ වෙනවා නම් නුවණත් එක්ක සංකල්පනාවකින් තොරව අර පටිසමුපාද න්‍යාය හම්බ වෙනවා. එහෙම නොවුනොත් අපි හැම වෙලෙම කල්පනාවකට විතරක් සීමා වෙනවා. ඔය වැඩපිළිවෙල ටික ටික ටික ටික වර්ධනය වෙදි තමයි මේ මාර්ගය නැත්තම් සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගය හැම වෙලා සත්‍ය ඥානයට ඇවිදilla ඊට පස්සේ නිවීම කරා යමුවන්නේ. ඉතින් ඒක අපි තවදුරටත් මේ ධර්මයත් එක්ක බුද්ධ වචනේ තියෙන විදිහටම අපි කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපට මේ ප්‍රතිපදාව උදා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ <coughs> දැන් අර ඒ කලින් ආව ප්‍රශ්නක වගේ සම්බන්ධ මේ ප්‍රශ්නයක් දැන් ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ ගොඩාක් ආකාරයක් තියෙනවානේ අර ආරි සත්‍ය මත වෙලා එන විදිහට බලන්න ඕනේ විදිහම එතකොට දැන් එකක් තමයි මේ දැන් කියන්නේ අපි හිතමුකෝ දැන් ඔය ඉස්සල්ලා කතා කරා වගේ ආයතන කුසල අර බාද සම්පාවේ ඉතන කියලා අර බාද කුසල ඒ වගේ තියෙනවනේ අර ඒ විදිහටත් අර පෙන්වලා දීලා තියෙනවනේ ඒකත් අපි කෙනෙක් ආයතන තුලින් විමසනවා කියලා කතා අරගෙන ගියත් ඒ කෙනාටත් දැන් පංච උපාදානස්කන්ධය කියන එක කියන්නේ අවසානයේ මේ තේරෙන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය මේ මම කියලා ගැනීමයි වැරදි කියන ඒ සක්කාය දිට්ඨියෙන් දුර වෙන්න ඕනේ එතනදී. එතකොට එහෙම දැන් කෙනෙකුට කියන්න පුළුවන් ආයතන තුලින් මේ තමයි එයා මේ බලන්නේ හින්දා එයාට පංච උපාදානස්කන්ධය තේරෙන්නේ නැහැ කියලා හරි ඒ වගේ අර එතනින් අර කෙලින්ම නිකන් අර පටිච්චසමුප්පාදය නැතිව පටන් අරගෙන එතනින් එහා ටික විතරයි තේරෙන්නේ කියලා එහෙම එකක් වෙන්න පුළුවන් ද මොකද අර බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ මේ අපි බහගෙන ඉන්නේ කායිදිත්‍ය ඒකනේ ඔතනින් තේරුම් ගන්න ඕනේ අන්න ඒක එක කරුණක් මේ එක ප්‍රශ්නයක් තව එකක් මර නිකන් හිතුණා දැන් මේ සම්මාදිට සූත්‍රයේ විදිහට ඒ විග්‍රහ කරගෙන යන තැන සරියුත් ස්වාමීන් වහන්සේ දැන් කුසලය ආහාර ඒ වගේ ගිහින් අවසානයේ පටිච්චසමුප්පාද එක එක යුගල අරන් අවසානයේට අවිද්‍යාව අවශ්‍යව දක්වා යනකොට දැන් ඒ වගේ ඒ අන්තිම කොටස් විතරක් අරගෙන සම්මාදිට්ඨිය ඇති කර ගන්න විමසන්න හුඟක් ප්‍රඥාව තියෙන්න ඕනේ. නිකන් එහෙම එකක් මට හිතුන එකක් නිකන් එහෙම එකක් කියනවාද එහෙම නැත්නම් එහෙම බලන්න හොඳ නැද්ද කියන කියන එක මේ විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඊළඟ සම්මයි. ඊතරවන් සරණයි. එතනදී ඇත්තටම සම්මදිට සූත්‍රයේ මුලින්ම කුසලී ළඟට ආහාර පටිසමුපාදයේ විග්‍රහයේ තියෙනවා. දැන් එක එක්කෙනාගේ ඒ නුවණ වර්ධනයමත් එක්ක ඒ කාරණා බලන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම ඉස්සල්ලාම තියෙන්නේ තමන්ට තේරිච්ච කෝණයත් එක්ක බලන එක. මොකද කුසලයේ අකුසලයේ දැකීමනොත් සම්මාදිටියටපත් වෙනවා. එහෙනම් යාට ඒ තේරෙන කාරණාවත් එක්ක දකින්නේ. දැන් ඒ විදිහම දෙයක් තමයි අපි පංචපාස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් පටිසමුප්පාද වශයෙන් ධාතු වශයෙන් මේ හැම එකක්ම අපට මට තේරෙන දෙයකට තමයි අපි ඒ කියන්නේ දැන් අපි යමක් කරන්න අල්ලගන්න ඕනේ දැන් ඒකට මම යොමු වෙන්නට ඕන නැත්තේ. එතකොට එහෙනම් මට හම්බ වෙන මට තේරෙන මම යොමු වෙන එකට යන්න ඕනේ. අපි දැන් කිංසුකෝපම සූත්‍ර ගත්තොත් ඒ එක එක ස්වාමීන් වහන්සේලාට හම්බෙච්ච කෝණ. ඒ කියන්නේ මට තේරෙන තැනකින් මම වටහාගත්ත දේ. ඒතොර දැන් මම වටහාගත්ත දේ තුල සක්කාදිට්ඨිය තියෙන්නේ. කියන්නේ මට තේරෙන තැනක් එක්ක යන්න හදන්නේ. පටන් ගන්න එතනින්. පටන් ගන්න තැන සක්කාදිට්ඨිය දුර වෙලා නැහැ නේ. සක්කාදිට්ඨියත් එක්ක පටන් අරගෙන යන්නේ. එතකොට මේ පටන් අරගෙන යනකොට දැන් අපි උදාහරණයක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගත්තොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පංචීපාස්කන්ධය කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ. හැබැයි ප්‍රත්‍යুৎපන්නව දැන් අපි පංචීපාස්කන්ධය කියනකොට අපට යනවනේ වචන පහක්. අපට වචන පහක් යනවා. ඒ වචන පහ මම කියලා නොගැනීම කියලා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යুৎපන්න වශයෙන් තමන්ගේ ගෝචරව සිදුවෙච්ච ක්‍රියාවලිය මම කියලා ගැනීම දුරු වුණා. වැරද්දක් හම්බුණා. හැබැයි මේක රූපෙද වේදනාව සංඥාව සංකාරද විඥාණයද කියලා මගේ පැනවීම ඉක්මවලා. මොකද මේ වචන ටිකවත් දන්නේ නැහැ. මොකද ඒක ඒ එහෙම දෙයක් අසජි ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ. හැබැයි වර්තමානයේ ඒක දැක්කා. එතකොට දැන් අපි මුලින්ම තියනවා මට තේරිච්ච ක්‍රෝන වලින් යන එකක්. පටන් ගන්න එතනින්. දැන් පටන් ගන්න කෙනෙකුටනේ කියන්නේ. පටන් ගැනීම සඳහා කෙනෙකුට ධාතු වශයෙන් කියනවා ආයතන වශයෙන් කියනවා පටිසම්පද වශයෙන් කියනවා පංචපාස්කන්ධ වශයෙන් පටන් ගන්න කියනවා. දැන් ඒකට හේතුව අපිට මේ ලෝකේ ගෝචර වූ දෙයක් තියෙන නිසා. පංචපාස්කන්ධය ගතට පස්සේ ලෝකී ගෝචර දෙයක් තියෙනවා. අරූපාවචර ලෝකෙදී රූපේ නැතුව ඊටු ටික ගෝචර වෙනවා. එතකොට නම් අපට මේ ලෝකී ගෝචර දෙයක් තියෙනවා. එතනින් හොයාගෙන යනවා. හොයාගෙන යන තැනදී ප්‍රායෝගිකත්වයට දර්ශනයකට යොමු වෙනකොට අන්නේ දර්ශනීය වැඩපිළිවෙල තමයි බුදුරන් වහන්සේ අර හම්බ වෙන ප්‍රතිපදාව පැහැදිලි කරන්නේ. හැබැයි දැන් එයාට විස්තර කරන්න පුළුවන් මොකද්ද ඊට පස්සේ? අර තමන් ගිය තැනත් එක්ක. පටන් ගත්ත තැනත් එක්ක. හැබැයි එයාට මේ දැකීමදී අර එකද විග්‍රහයක්වත් පරස්පර විරෝධී නෑ. පටිසමුප්පාදයට, පංචපාස්කන්ධයට, ආයතනවලට, ධාතුවලට මේ හැම එකකදීම ඒ හම්බෙන කාරණාව ඒ විදිහමයි. ඒ දර්ශනියමයි. මොකද ඒක වෙනස් නෑ. අර තමන් දැකපු දේ සත්‍ය වශයෙන් ප්‍රායෝගිකව හම්බ වෙනදී මම ලේබල් කරලා නෙමෙයිනේ. ආ දැන් මම ඕන රූපේ දැක්ක, වේදනාව දැක්ක, සංඥාව දැක්ක, සංකාරය දැක්ක, දැන් මම මේ ආයතනෙ දැක්ක. දැන් මම ඕන්න මෙතන පටිසම්පදේ. ඒක නෙමෙයි. හැබැයි මම ඒක දකින්න යමු වෙච්ච නිසා මට කියන්න වෙන්නේ ඒක දැක්කා කියලා. දැකීමේදී ප්‍රායෝගිකව හම්බුනේ ප්‍රායෝගික අවස්ථාව තුළදී මම කියලා ගැනීම වැරදි. මොකක්ද? පංචපාස්කන්ධය තමයි. හැබැයි ධාතු වශයෙන් නම් විමසගෙන ගියේ පංචමාස්කන්ධය අදාළ නෑ දැන්. ධාතු වශයෙන් මට තේරුණේ ධාතුනේ. ධාතු වශයෙන් ඉමගෙන ඉමසගෙන යනකොට ප්‍රත්‍යুৎপন্ন අවස්ථාවේදී මම ගැනීම වැරදි හම්බ වුණා. එයාට කියන්න තියෙන ධාතු මම කියලා ගැනීම වැරදි කියලා. හැබැයි මේ ප්‍රායෝගිකව සක්කායදිටි ප්‍රහාණය වෙනවා කියන්නේ ප්‍රායෝගික ප්‍රායෝගිකව සකස් වෙච්ච පංචපාස්කන්ධය මම කියලා ගැනීම වැරදි කියලා හම්බුනේ. එයා නම් කරේ නෑ. දැන් මම චේතනාව මම කියලා ගත්තේ නෑ. දැන් මම වේදනාව මම කියලා ගත්තේ නෑ. දැන් මම ඒක නෑනේ. ඒ නම් කරන්නේ මනට සංකල්පයකින්. ඒ නම් කිරිල්ල නෑ. ප්‍රායෝගිකවම අන්න මම කියලා ගැනීම වැරද්ද හම්බුනවා. ඒතකොට විග්‍රහ කරන්න තියෙන්නේ දැන් මම ගත්ත දෙත් එක්ක. මොකද මම පාටිස් ධාතු වශයෙන් හොයන්න ගත්තේ. අන ධාතු වශයෙන් හොයනකොට ඒක මම කියලා ගැනීම වැරද්දයි කතා කරන්න වෙන්නේ. හැබැයි දුරවන සක්කාය දිට්ඨිය ප්‍රතිඋප්පන්න වශයෙන් සකස්ස පංච පාස්කන්ධ වැරද්ද හම්බුණා. ආයතන වශයෙන් හොයගෙන යන්නේ. අන්න එයාට හම්බ වෙනවා. පරිසම්පාද හොයගෙන යද්දිත් එයාට හම්බ වෙනවා. එතකොට ඒ අපි හිතමු යම් කිසි කෙනෙක් ධාතු වශයෙන් හොයලා පංච පාස්කන්ධ වශයෙන් ප්‍රශ්න අහනකොට එයාට කතා කරන්න පුළුවන් අර බුද්ධ වචනේ තියෙන විග්‍රහය විතරයි. ධාතු වශයෙන් කතා කරාම ඒ විග්‍රහය විතරයි. මොකද දැකීමේ කියන කාරණාවේදී ප්‍රායෝගිකව මම කියලා ගැනීම වැරදි කියලා දැකපු දර්ශනයට මම ආයේ දැක්කේ මොකද්ද කියලා නිමිත්තක් දාගන්න බෑ. ප්‍රායෝගිකවම දැකපු දර්ශනයේදී මම කියලා ගැනීම වැරදි බව හම්බ වුණ දේ මගේ නිමිත්තකින් නෙමෙයි යන්නේ මගේ නිමිත්ත ගත්ත දෙයට අර්ථකථනය දුන්න මම යොමු වීමත් එක්ක එතකොට එයාට මේ හැම එකක්ම ගැලපෙනවා ප්‍රායෝගිකව වින් එක ශ්‍රී ලාංක පරස්පර විරෝධී නේ හැබැයි ප්‍රත්‍යুৎপন্ন වශයෙන් එයාට හම්බ වුණේ ප්‍රත්‍යুৎপন্ন වශයෙන් හම්බ වුණේ අර අපි දන්න වචනේ මම කියලා ගත්තේ නෑ කියන එක නෙමෙයි. හැබැයි ගත්තේ නැති ඒක තමයි මම කියලා. ඒ මට හම්බුනේ එහෙම එකක් නෙමෙයි. මට ප්‍රායෝගිකව හම්බුනේ වැරදි කියන එකනේ. මම වැරදි කියන එකනේ හම්බුනේ. ඉතින් මම වැරදි කියලා හම්බ වෙනකොට ආපොමට කල්පනාවට යමු වුණොත් එහෙම ආද මම වැරදි කියලා හම්බ හම්බ වුණේ මට වේදනාව සංඥාව චේතනාව සංකාරය නේද කියනකොට අපි ආයේ හිතලා ඒක දාගන්නනේ ආයෙ හිතලා දාගෙන මනසට අරමුණක් එක්ක. ප්‍රායෝගිකව හම්බ වුණ දේ හිතලා අපි ආපහු මම කියලා අරගෙන කතා කරනවා. එතකොට කතා කිරීමේදී ලෝකයට ඇවිදilla සත්‍ය දැකපු කෙනාටත් පුජ්‍යලයකට ගෝචර වෙච්ච දේත් එක කතා කරන්න වෙනවා. ඒතර මේ සංකතයේ පැනවීම, සංකතයේ සකස් වීම මේ සියලු විග්‍රහය එයාට ඒ විදිහට දෙන්න වෙනවා. හැබැයි ඒ දෙනකොට තව කෙනෙකුට යා යුතු දේ තමයි යෝනිසෝ මනසිකාර උත්පාදයකින් තේරුම් ගැනීම. දැන් සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ ඒක වචන ඒ විදිහට තේරුම් ගන්න නැත්නම් ඒක ඒක ඒ ආකාරයෙන් තේරුම් තේරෙන්න ඕන කියන එකනේ. නෑ, එයාට හම්බ වෙන්න ඕනේ රහත් වෙනකම යෝනිසෝ මනසිකාරී. අර අනාගාමී කියන සම්මාදිට්ඨිය භාවිතා කරන්න ඕනේ. සම්මාදිට්ඨිය කෘත වෙලා නැහැ. ඒ කියන්නේ සත්‍ය ඥානය ආව කෘත්‍ය සාම කරන්න ඕනේ. ඒ කියන්නේ දුක පිරිසිදු වෙන්න ඕනේ, සමුදය හම්බෙන්න ඕනේ, Nirodhe මඟ හම්බෙන්න ඕනේ. ඒ කාරණාව යොමු වෙන්නේ තවදුරටත් සම්මාදිටියට පත්‍යවන ඒ යෝනිසුමනසිකාරයම පෝෂණය වෙන්නට ඕනේ. සීල සූත්‍රය තියෙනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ 11 ආකාරයකට විග්‍රහ කරනවා විමසන්නට ඕනේ අනාගාමී කෙනාට. එතකොට ඒකට තවත් යොමු වෙන්නට ඕනේ. එහෙනම් ලෝකයේ ඉන්න පුජ්‍යලයකට සංකත වූ ධර්මයක් හම්බ වෙන තැනදී ඒ සංකත ධර්මයේ එතනින් එහාට යන්න හැම වෙලෙම හම්බ වෙන්න ඕන දේ තමයි යෝනිසෝ මනසිකාරය කියන එක. තව ඉදිරියට යන්න. ඒ කාරණාව තව ප්‍රායෝගිකව යොමු වෙන්න. අන්න එතකොට තමයි මේ කිසි දෙයක් පැනවීමට යොමු නැතුව අසංකත නැත්නම් නිවීම කරා යමු වෙන්නේ. ඉතින් මේ ධර්මයේ ගොඩක් ගැඹුරුයි. ගොඩක් සියුම්. දැන් මේ විදිහට අපි කතා කරනකොට කරනකොට බලන්න අපට කොච්චර හිතන්න පැති තියෙනවද? මේක දැන් මේ අහන ඔබට විතරක් නෙමෙයි. කතා කරන මට අපි හැමෝටම තියෙනවා මේ ධර්මයේ තුල බුදුම විදිහට යමු වෙන්න පැති. එච්චරටම මේ ධර්මයේ තුල තියෙනවා මගට මග පෙන්වලා දෙන්න නැත්නම් මාර්ගයේ උත්පාදනයේ වෙන්න යෝනිසමනසිකාරයට අවශ්‍ය කරුණු තියෙනවා. අපට ගන්න. ඉතින් ඒ දේවට තව තවත් හම්බ වෙන්නට ඕනේ. අපි කිසිම විදිහකින් හරි මට දැන් තේරුණා කියන තැනට එන්න හොඳ නෑ. ඒ කියන්නේ මේ මේ කතා කරන්නේ ධර්මයට යොමු වෙලා යම්කිසි ප්‍රතිපදා කරලා තවදුරටත් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල විග්‍රහ වෙන අර්ථයටම යොමු වෙන්න ඕන කෙනාට. මොකද එයාට තමයි වැරද්ද හම්බ වෙවි හම්බ වෙවි Tamanට පහරක් එමින් මේ මාර්ගයට යොමු වෙන්න ඕන. එහෙම නොවුන කෙනෙකුට පුදුම බයක් ඇති ගැනීමක් එන්න පුළුවන් අර ප්‍රඥා නැතිකමත් එක්ක, අඩුකමත් එක්ක, යම් වැඩපිළිවෙලකට ආව නැතිකමත් එක්ක. එහෙම ආව කෙනෙකුට ඔන්න තවදුරටත් එහාට යන්න තමන් හරිය කියලා නිගමනයකට යන්නේ නැතුව තව ප්‍රතිපදාව ඉදිරියට යෑමට අවශ්‍ය දේ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔය කියපු කාරණා ඔක්කොම ටික බලන්න කල්පනා කරලා එහෙම කල්පනා කරලා බලනකොට අපට තවදුරටත් ඒ ධර්මයේදී යෝනිසෝ මානසිකාරය පිණිසම දේ හම්බ වෙන්නට ඕනේ ප්‍රායෝගිකව කිරීම සඳහා අන්න ඒකයි ඒ තුලින් උත්පාදේ වෙන ධම්මාන ධම්ම පටිපදාවක් අවශ්‍ය වෙන්නේ සක්කාය දිට්ඨිය කැඩෙන ධම්මාන ධම්ම පටිපදාව. දැන් සක්කාය දිට්ඨිය කැඩුනහම දැන් කාමරාග පටික තුනී වෙනවා කියලා කියන්නේ දැන් කාමරාග පටිග කියන එක නැති වෙනව අනාගාමී වෙනකොට දැන් කාමරාගයක් තියෙන්නේ කාටද? අපි අපි හොඳට දන්නවා සංකල්පමීය රාගයක් කියලා. කාමරාගය කියන්නේ. ඒකත් එක පටිගය තියෙන. එතකොට එහෙනම් සංකල්පයක් තියෙන්නේ මම එක්කනේ. මේ රාගය එනකොට සත්‍ය දකින්න දකින්න යමු වෙන තැනදී මම වැරදි නම් ආයෙ කොහෙද සංකල්පමීය රාගයකට ඉඩක්? අන ප්‍රතිපදාවේදී සක්කායදිරි දුරු කරපු ගෙනාට රාගය එනකොට මේ සත්‍ය යොමු කරන්න යොමු කරන්න ඒ රාගය තුනි වෙනව නේද? සත්‍ය දැක්කට පස්සේ සම්පූර්ණයෙන්ම මේ ඒ කාමයේ කියන කාරණාව තුළ සම්පූර්ණ මම කියලා ගැනීම වැරදි කියලා දැකලා එය ඉවත් වුණාට පස්සේ නැත්තම් ඒ ඉවත් වුනේ තියෙන කාමයක් නෙමෙයි ඒකට මම දා ගැනීම ප්‍රායෝගික දැන් නිතරම පුරුදු කරන නිසා එතකොට කොහෙද දැන් ප්‍රත්‍යুৎপন্ন වශයෙන් කාමයේ කියන එක බොරුවක් ඔබ අහලා ඇති තේර ගාතාවක් තියෙනවා තේරී ගාතාව මට හරියට තේරි ඒ තේරීක නම් මතක නෑ. සුභාතේරණිය මට හිතෙන්නේ. මේ රාගය මොකද මන් දන්නේ. ඒ රාගය කියන දැන් මනින්ද විදියක් නෑ. ඒ රාගය මොකද දන්නේ නෑනේ. රාගය කියලා කියන්නේ අපිම දාගත්ත දෙයක්. සත්‍ය දකින්න දෙස මම ගොඩනගෙච්ච නිසා. එම ඇරුවට පස්සේ, එයා අයින් වුණාට පස්සේ කොහොමද මනින්නේ? ඒක ඒ ඒකයි ඒක මේ මේ ප්‍රායෝගිකව දකින්න දකින්න තමා තුළ සත්‍ය දකින්න දකින්න ඒ ඒකට ඉඩ නැති වෙනවා. ඒ කියන්නේ ඒක බලෙන් තියෙන එකක් නැතිනවා නෙමෙයි. දැන් අපට හැම වෙලෙමනේ තියෙන තියෙන එකක් නැතිනවා කියලානේ. නමුත් තියෙන එකක් නැතිනවා නෙමෙයි. ඒක මේ පැවැත්ම තියෙනවා. ඒ හේතු ඒකට හේතු දුර වෙනවා. හැබැයි අරහත්ත්වයටපත් වෙන්න සම්පූර්ණ අවිද්‍යාව ශේෂී රාග නිරෝධයටපත් වෙන්නට ඕන. ඉතින් මේ කියපු කාරණා ගැන තවදුරටත් කල්පනා කරලා බලන්න හොඳයි තේරුවන් සරණ. නෝකරණ ස්වාමීන් වහන්සේ නිහඬතාවය නිසා මම ප්‍රශ්නයක් අහන්නම්. ස්වාමීන් පරිච්ඡ සමුපාදය ගැන හැදෑරීමේ ස්වාමීන් වහන්සේ වාසේ මම මතකයේ දේශනාවත් සඳහන් කළා මේ විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥාන කියන ඒ ඒ එතන තියෙන පිටිද්දක් සංදිස්ථානයක් ඒ වගේම ආශ්‍රව නිසා අවිද්‍යාවත් අවිද්‍යාව නිසා ආශ්‍රව කියන. ඉතින් ඒ වගේම සාමාන්‍ය හිතුවොත් දැන් මෙහෙම දැන් ඔය සම්පූර්ණ සූත්‍රයේ කියන විදිහට ගහ බලහාම සංසම්පාදිත ගලපලා සංභාව එතනදි සංභාව කියන එක පස්සේ සංභාව පස්සේ සතර ආහාරයේ තියෙන සතර ආහාර පස්සේ සංභාව එතනදි ඒවා එතන සම්දිස්ථානයක් නිස්සාරවහන්සේ මොකද එතනදී මහා සංඝාසංකේ සූත්‍රයක් මේ අතිරාග සූත්‍රය වගේ සූත්‍ර ගත්තාම එතනදී මේ වගේ එහෙම සම්පූර්ණ සූත්‍ර දීත්වල කරත් එහෙම හරිද ප්‍රාණ එහෙම බලන්නේ තේරුවන් සරණයි ආස්ව අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අන්‍යෝන්‍ය වශයෙන්ොත් නාම රූප විඥාන ප්‍රත්‍ය කරන අන්‍යෝන්‍ය වශයෙන්ොත් ඒ විදිහට බුදුරණවහන්සේ විග්‍රහ කරන විදිහක් තියෙනවා කියන්නේ මේ පැත්ත. නමුත් තණ්හාවෙන් ආහාරත් ආහාරයෙන් තණ්හමත් තියෙන විග්‍රහය බලන්න ඕනේ. තණ්හාවෙන් ආහාර හටගන්න විග්‍රහය කතා කරනකොට තණ්හාව විග්‍රහ කරන විදිහත් ඊළඟට ආහාරයෙන් තණ්හාව විග්‍රහ කරනකොට එතන අන්‍යෝන්‍යයක් නෙමෙයි කතා කරන්නේ ආහාර සතුටින් පිළිගැනීමෙන් පටිච්ච සමුප්පාදයේම මුල ඉඳලම මේ විඥානීය බැසගෙන මේ ක්‍රියාව කතා කරන්නේ. දැන් අතන කතා කරන්නේ තණ්හාව එතනින් උඩහා උපාදාන ඒ කරුණ ටික කතා කරන්නේ. එතකොට එතන තියෙනවා වෙනස්කමක්. අතන හිම නෙමෙයි කතා කරන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කතා කරනකොට නාම රූප විඥාන විඥාන නාම රූප අවිජ්ජා ආශ්‍රව ආශ්‍රව අවිජ්ජාව කියන මේ කාරණා දෙක මේ තැන් කීපෙක කතා කරන එකක් නෙමෙයි. ඒ එතනම ඒ ඇත්තට මෙතන මේ විග්‍රහ කරලා පෙන්වන්නේ දැන් නාම රූප විඥානයේ මේ ප්‍රශ්නේ ඔක්කොම දැන් අපට මේ හම්බෙලා තියෙන්නේ. හැබැයි මේකට අවශ්‍ය පදනම අවිජ්ජා අවිජ්ජාසව කියන කාරණාවත් එක්ක ගොඩ නැගිලා තියෙනවා. අතන කතා කරන දේ එහෙම එකක් නෙමෙයි. එතන කතා කරන්නේ පැති කිහිපයකට. ඒ කියන්නේ ආකාර දෙකකින් තියෙනවා. එකම තැන විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. දැන් මෙතන තියෙන එකම තැන විග්‍රහයක්. අතන තියෙන්නේ දෙපළක විග්‍රහයක්. තණ්හාවෙන් ආහාර හටගන්න විග්‍රහයත් ආහාරට තණ්හා කරන විග්‍රහයත් දෙපොලකයි තියෙන්නේ. ඒ කියන්නේ දෙපොලක කියන්නේ ආකාර දෙක විග්‍රහයක්. ඒ නිසා එතන කිසිසේත් අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කතා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තණ්හාව සහ වේදනාව කියන කොටත් මම ආර්ය සත්‍ය විග්‍රහයේදී කතා කරා. එතරම් තණ්හා වේදනා කියන මේ කාරණා විග්‍රහය වෙනස්. අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් නෙමෙයි. එන කිසිදු දෙයක මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් කතා වෙන්නේ ධාතු සංයුත්තේ බුදුරණවහන්සේ උරුප්පලාම පෙන්නනවා. මේ හේතුව කියන්නේ චක්කු ධාතු, චක්කු සම්පස්ස, රූප සංඥා මෙහෙම විග්‍රහ කරලා කිසි විදිහකින් වෙන්නේ කියනවා. රූප සම්පස්සයෙන් මේ රූප සංඥාවෙන් චක්කු සම්පස්සේ චක්කු සම්පස්සෙන් චක්කු ධාතුව ඒක කවදාවත් වෙන්නේ නැහැ කියනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියනවා. ඒක යෙදෙන්නේ නැහැ. අන්න ඒ වගේ අර කාරණාව ඒ විදිහට යෙදෙන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ ඇත්තටම වෙනම විග්‍රහයක් තියෙන්නේ. නමුත් නාම රූප විඥාන විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍යත් අවිජ්ජාස්ර වාසුර අවිජ්ජාව කියන මේ ප්‍රත්‍යත් ඒක බුදුරණවහන්සේ දුන්න විග්‍රහවලදී එතන ඒ කාරණා ඒ විදිහට පැහැදිලි වෙනවා එකම තන එකම විදිහ විග්‍රහයකට. අතන විග්‍රහ දෙකක්. ඒ නිසා එහෙම කවදාවත් යොදා ගන්න බෑ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න ඉතනවා. දැන් ඔබ වහන්සේගේ හැම දේශනාව තුළම ඔබ වහන්සේ විස්තර කරනකොට තේරුණා කියලා ගන්න එපා කියලා කියනවා. එතකොට තේරුණා කියලා ගන්න එපා කියන්නේ ඒ ඒ විග්‍රහය තේරුණා කියලා ගන්න එපා. ඒක තවදුරටත් ඒක ඒක නැවත නැවත හිතන්න කියනවා. දැන් මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ තේරෙනවා කියලා ගන්න එපා කියනකොට දැන් එහෙමනම් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට කොහොමද හරියට මේක පටන් ගන්නේ? ඒ කියන්නේ තේරුණා කියලා ගන්න එපා නම් ධර්මයේ තේරෙන විදිහට හිතන්නේ කොහොමද කියන එක තවදුරටත් පොඩක් පැහැදිලි කරලා දෙනවා තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම ඒක හැබැයි පටන් ගද්දිම පැහැදිලි කරා මේ කියපු කාරණා ටික ඉස්මතු කරලා පෙන්වුවේ ධර්මීය අහලා ලෞකික සමාධිත්‍යයට ආව ඒ වගේම ප්‍රායෝගික වැඩපිළිවෙලක් යමක් පුරුදු කරලා යමක් තේරුම් අරගෙන ඊළඟට බුදුරන් වහන්සේ පෙන්නපු ධර්ම මාර්ගයට හරියටම යොමු වෙන්න නැත්නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න අපි යම් තැනකින් අතර වෙලා දැන් මට මේක තේරෙනවා දැන් මම හරි මෙන්න මේක මග හරවන්න බුදුරන් වහන්සේ සක්කාදිට්ඨියම ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් ඉස්මතු කිරීම සඳහා ඒ ධර්මයේ විග්‍රහ කිරීම සඳහා එහෙම නැතුව ඉස්ලාම් ධර්මයට එන ලෞකික සම්මාදිට්ඨියට නොය ආපු නැති ඊට පස්සේ ධර්මයේ යම් කිසි දෙයක් ඉගෙනගෙන තේරුම් ගත්තේ නැති යම් ප්‍රතිපදාවකට ආව නැති අයට නෙවෙයි මේ කතා කරේ එතකොට ඒ කතා කරන දේවල් දේශනාවල වෙන වෙනම තියෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ සම්පූර්ණයෙන් පැහැදිලි කරලා පෙන්වුවේ සෝතාපන්න වීමට. දැන් අපි ගත්තොත් අනංගන සූත්‍රය ඊළඟට වත්තුප්ම සූත්‍රය වගේ අදාළ විග්‍රහ තව තියෙනවා. එතකොට ඒ කාරණා එක අන්න අහපෝ යමු වෙනට ඕනේ. ඒක නිසා මේ කරපු සියලු විග්‍රහ මේ මේ ආකාරයට කරපු විග්‍රහ හැම එකක්ම තියෙන්නේ මාර්ගය කියන්නේ මොකද්ද නැත්නම් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද හරියටම තේරුම් ගන්න අවශ්‍ය කෙනාට මිසක් මුල ඉඳලා එන මූලික කෙනාට නෙමෙයි. දැන් ඔබතුමා කිව්වනේ මම හැම එකම තේරුණා කියලා ගැනීම වැරදි කියනවා කියලා. දැන් අපි බලන්න ටිකක් ඔබ අහලා බුදුර මම විග්‍රහ කරලා පෙන්නනවා සමහර මූලිකවම එන අයට පුංචි සූත්‍ර කිහිපයක් සමහරවට කියන්නේ ඒ කියන දේ තුළ වෙනම පරයයක් කතා කරන්න වෙනවා. ලෝකයට ගිහිල්ලා ලෝකේ ඉන්න අයගේ විග්‍රහයත් එක්ක. ඒ කතා කරන දේ නැත්තම් එයාට එයාට ඒක ප්‍රශ්නයක්. ඒක තේරෙන්නේ නැහැ ඒක. එහෙනම් එයාට ඒ පරයයක් කතා කරන්න වෙනවා. එහෙම නැතුව කවදාවත් මේ ධර්මයට ගන්න බෑ. දැන් මේ විග්‍රහ කරලා පෙන්නන්නේ ධර්ම මාර්ගයකට යොමු වෙච්ච යම් ප්‍රතිපදාවක් කරපු ඒක තුළ තියෙන වැරද්ද දහම තුලින් කුළු ගන්නවා ගැනීම සඳහායි. මුල් කෙනෙකුට නෙවෙයි. මුල් කෙනාට අවශ්‍ය යම් වර්ධනයක් කරගන්නට ඕනේ. බුදුරණවහන්සේ හැමෝටම එකම දෙයක් කියන්නේ බුදුරණවහන්සේ දේශනා කරන මේ කෙනාට අදාළව. ඒ කෙනාට අදාළව ඒ කාරණාව පැහැදිලි කරනවා. බාහ්‍ය දාරු කිරට කියපේක ඔක්කොටම කිව්වේ නැහැ. ඊට පස්සේ පුකුසාතිට කිව්ව එක ඔක්කොටම කිව්වේ නැහැ. එක එක්කෙනාට ඒ අදාළ කෙනාගේ ස්වභාවයත් එක්ක කතා කරා. මක්ක මට්ට කුණ්ඩලීට දහම් දකින්නවත් විග්‍රහයක් කරේ නෑ. කොසල් රජුරු ළඟම හිටපු එක්කෙනාට ඒත් එහෙම දෙයක් කතා කරේ නෑ. ඊට පස්සේ පෙස්ස බුදුරණවහන්සේ කියනවා පෙස්ස තව පොඩ්ඩක් හිටියන සෝතාපන්නයි නේද? බුදුරණවහන්සේ තිබ්බන සෝතාපන්න කරන්න ඒ බණ ඒ කරුණට කියන්නේ. එයාට වර්ධනයක් වෙන්නට ඕන. එහෙම නැතුව කතා කරන්න බෑ. එහෙනම් මම මේ විග්‍රහය කරේ සවන්ට සිසිලසට සහභාගී වෙලා ඉන්න පිරිසගේ යම්කිසි දහම පිළිබඳ ප්‍රායෝගිකත්වයක් කරලා යම් තීරුම් ගැනීමක් ඇති යම් වැඩපිළිවෙලක් එක ඉන්න නිසා තව එතනින් එහාට යමක් කර ගැනීම සඳහායි. දැන් ඔය විග්‍රහය අනිත් අයට කරන්න බෑ. කතා කරන්න බෑ. මොකද ඒ පිරිසට එහෙම කතා කරන්න පසුබිම නැහැ. එයාට මුල් වැඩපිළිවෙලක් කියලා දෙන්නට ඕනේ. එහෙම නැතු මේ මේ පරියායම කතා කරලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ මේ විග්‍රහයට එන්න කලින් අපට ගොඩාක් දුර එන්නට ඕනේ. ඒ දුර ආපු තැනදි තමයි මේක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මුත්තරවන් සන්න. සාදු සාදු සාදු. සාමෙන්හන්ස දැන් දැන් ওই විග්‍රහය දැන් අපි ඔබ වහන්සේගෙන් මම නිතරම මේ බණහන නිසා මේ කියන්නේ දැන් වරද්දගත්ත කෙනෙක් සම්මාදිටියට ඇවිල්ලා කියලා වරද්දගත්ත කෙනෙකු කොහොමද එයා තේරුම් ගන්න මේක වරද්දගෙන ඉන්නේ කියලා. දැන් තව මම ගැඹුරින් කිව්ව තව ටිකක් මේ වෙනස් විදිහකින් කිව්වොත් මම ගොඩාක් අය කතා කරනවා මේ මම කියන්නේ මේ මේ ධර්ම සාකච්ඡාවල දැක ඇහෙන දේවල්. ගැඹුරින් ගොඩාක් දේවල් වටපාඩම් පාඩම් කරගෙන ඉන්න හැබැයි අර සම්මා දිට්ඨියට එන්න ඕන මේ ස්වභාවය නැත්තම් ඒ ඒ ටික තාම හරියට ඇවිල්ලා නැහැ කියලා මට නිකන් ධර්ම සාකච්ඡා තුළදී මේ හිතුණ දේ මම අනිත්‍ය ජජ් කරනවා නෙමෙයි නමුත් මට හිතෙන දේ. එතකොට ඒගොල්ලන් වැරදුනා කියලා මේ දැනගන්න විදියක් තියෙනවා මේ ධර්මයේ තුල කොහේ හරි බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවද මේ මට වැරදිලා තියෙන්නේ කියලා හොයාගන්න වගේ දේ. ධම්ම කැඩපත වගේ දේවල් මම අහලා තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නුවණ අඩු නම් වර්ධනය වෙලා නැත්නම් ශ්‍රද්ධාව දහමට යොමු වෙලා නැත්නම් හරියටම ඒ කාරණාවට ඒ කෙනාට දෘෂ්ටියකට ගිහිල්ලා නම් ඒ කෙනා කවදාවත් ජොඩ ගන්න අමාරුයි. ඊට වඩා ලේසි කිසියම් දෙයක් දන්නේ නැති කෙනාට ඒ ධර්මයේ පැහැදිලි කරලා දෙන්න. මොකද බුදුරණවහන්සේක අවස්ථාවක මට මතක සුණක්කට සූත්‍රය වගේ ඒ විදිහට බුදුරණවහන්සේටත් මගහරවන්න බැරි අය ඉන්නවා. එච්චරට මුලා වෙලා. ඒ මුලාව පුදුම මුලාවක්. අනිත් මුලාව වැරද්ද පෙන්වන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව තියෙනවනම් බුද්ධ වචනේට හිතන්න හැකියාව තියෙනවනම් එවැනි කෙනාට පුළුවන්. ඒ දෙක නැත්නම් කොච්චර වුණත් එයාට කියලා දෙන්න බෑ. මොකද එයාට අවිය තර්කයයි. තමන්ගේ දේ හරි. හිතෙන් යන්නේ. මිම්ම ශ්‍රද්ධාව නෙමේ තමන්ගේ වැටහෙච්ච දේ අනිත් දේවල් එක්ක. ඒ නිසා ශ්‍රද්ධාව සහ හිතන්න පුළුවන්කම යමෙකුට තියෙනවා නම් ප්‍රඥාව අනේ කෙනාට ගන්න පුළුවන් කාරණාවක් කියලා දෙන ශ්‍රද්ධාව තියෙන නිසා දහමනේ ශ්‍රද්ධාව. හිතීමේ හැකියාව තියෙන නම් කල්පනා කරන්න පුළුවන්. ඒක න ගලවන්න පුළුවන්. අනිත් කෙනා ගලවන්න බෑ. ඊටට ලේසි මුකුත් දන්නේ නැති කෙනෙකුට මුලින් ඉඳලා යම් විග්‍රහයක් කියලා දෙන එක. ඒ නිසා තමයි මේ ධර්මය මම හිතන්නේ මම කලින් කතා කරා දේශනාවේදී ගිය සතියේද කොහෙද අපි ආපු ගමන අනන්ත අප්‍රමාණ ගමනක් ආවා. බුදුරණවහන්සේ ළඟ ඉපදිලා ඉන්න ඇති. පැවිදි වෙලා ඉන්න ඇති. දැන් දෙව්දත් අනිත් එකනත් බණ කිව්වා. කෝකාලිකලා කී දෙනෙක් එතන හිටියද? අපිත් ඉන්න ඇති. එහෙම නැතුවත් ඉන්න ඇති. කොසල් රජුරු ළඟම හිටියා. දැන් පේස්සට හැකියාවකුත් තියෙන හොතපන්න වෙන්න. නමුත් මග හැරුණා. මේක මේ රොත්තකට නැත්නම් පිරිසකට ඔක්කොටම මේක කරගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. මේකට අවශ්‍යයි අදාළ කරුණු ගොඩ නැගෙන්නට ඕනේ. සිහිය, නුවණ, වීරිය, ශ්‍රද්ධාව, පින, කුසලය හැම පැත්තක්ම ඕනේ. ඒවා ටික ටික ටික ටික වර්ධනය වෙනකොට තමයි තම තමන්ගේ තියෙන සියලු අර වැරදි කාරණා අහුවෙන හැකියාව එක්ක මේ මාර්ගය ඉස්මතු කරගන්න පුළුවන්. ඒක මේ ලෝකේ වෙන කාටවත් බෑ කරන්න. අපි කියමු දහම් කැඩපතක් කියලා මොකක් කරේ කියමු තමන්ට තේරිච්ච දේ අනිකලප ගන්න එතනත්. දහම් කැඩපතට එච්චරට මුණා වෙලා තියෙන්නේ. එක් ගලපගන්නේ තමන්ගේ දෙත් එක්ක. ඉතින් ඒ නිසා ධර්මියත් එක්කම යන කාරණාව. දැන් අපි දැන් අතරම ඒ විදිහට කතා කරනකොට අපිට ධර්ම කරුණු විග්‍රහ කරලා දෙන්නේ සමහරවල්. හැබැයි අර ශ්‍රද්ධාව ප්‍රඥාව කියන කරුණු දෙක තියෙනවනම් එයාට ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ දෙක නැත්තම් බෑ. ඒ දෙක නැත්තම් කිසිසේත් බෑ. ඒ දෙක තියෙනවා නම් අන්න යාට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒක අනිච්ච ඒකනේ කල්යාණ මිත්‍රය දැන් අද ගොඩක් හිතන් ඉන්නේ මේ කල්යාණ මිත්‍රය අවශ්‍ය නැහැ කියලා. අන්න කල්යාණ මිත්‍රය කියන්නේ දහමත් එක්ක හම්බෙච්ච කෙනා. අන්න යාගේ තියෙන වටිනාකම අන්න ඒක. තව කෙනෙකුට අහුම්කම් දෙන්නේ නැත්නම් ඒ ධර්මය කියන. ඉතින් එතන මොකද්ද තියෙන්නේ? අපි සම්මාදිටට ආවා කියලා හිතාගෙන ඉන්නවනේ. ඒ කෙනෙක් ලේසියෙන් ගලවන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි කලේතු කාරණාව තමයි හැම වෙලෙම බුද්ධ වචනයට කරු කරමි ඒ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න එක. මොකද ගොඩාක් හිතාගෙන ඉන්න කාරණා තමයි බුද්ධ වචනේ කියලා අපි හරි ස්වාක්ඛාත සම්දිත්තික කාලයක ගුණයෙන් යුක්ත කියලා අපි අර පොතේ තියෙන වචන ටිකට අර විතරක් අපි විග්‍රහ කරගෙන ඉන්නවා. හැබැයි මේ පොතේ තියෙන වචන ටික තියෙන්නේ අපතුලින් ප්‍රායෝගිකව දකින්න දහම. අන්න ඒකයි ස්වාක්ඛාත සම්දිත්තික. ඒව බලව කියලා අපි එතෙන්ද ගිහිලා දකිනකොට ඒකයි ස්වාක්ඛාත සම්දිත්තික කාලයක ගුණයෙන් යුක්තදී. එතෙන්ද යමු නැති නිසා ඒ ශ්‍රද්ධාවට යොමු නැති නිසා, ඒ විදිහට හිතන්නේ නැති නිසා ලේසියෙන් කෙනෙක් සත්‍ය කරා යනවා කියන දේ කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ පුළුවන් නම් තමන්ගේ හිත රැකගෙන තමන් තරකයකට යන්නේ නැතුව අනිත් කෙනාට පහදලා දෙන්න එයාගේ ශ්‍රද්ධාව හිතන්න පුළුවන්කම තියෙනවනම් අන්න කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න බෑ. ඊට වඩා හොඳයි නිස්සද්දව පැත්තකට වෙන එක. මොකද මේ ධර්මයේ තර්කයකින් තර්ක කරලා යන එකක් නෙවෙයි. නුවණැත්තන්ට පමණමයි ධර්මයේ තියෙන්නේ. තර්ක අවිය තර්කය කියන අවිය ගත්තායිට නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. තමන් මෝඩෙක් වගේ පැත්ත කරලා එන එක ඊට වඩා ශ්‍රේෂ්ඨයි. ධර්මයට නිගාවක් වෙන්නේ. මොකද අපි ධර්මයේත් එක්කනේ මේ කතා කරන්න යන්නේ ඊට පස්සේ. ඒ හැකියාව තිබ්බ බුදුරජාණන් වහන්සේට. ඒදි බුදුරණවහන්සේ හැමෝ එක්කම කියන්නේ බුදුරණවහන්සේ බැලුවා මෙයා පුළුවන්ද කියලා වැඩ දාන්න. ඉතින් ඒ නිසා අපිත් ඒ විදිහට කල්පනා කරන්නට ඕනේ. තෙරුවන් සරණයි. වන්වාස මේ පොඩි ප්‍රශ්නයක් කරනවල විිත රාගී විිත දෝෂී කියලා කියන සම්මාංශ මේ විිත මොහි කියන්නේ නැහැ කියලා වාස දේශනා කළා. ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සම්මාංශ මේ කොහොමද ඒ තේරුම් කියලා. තෙරුවන් සරණයි. ඒ කියන්නේ බුදුරන් වහන්සේ අරහත්ත්වයට පත්වීම නැත්නම් ඒ විග්‍රහ කරන කාරණාවේ තමයි විතරාග විතදෝසි විතමෝහි ඔක්කොම කියන්නේ. එහෙම නැතුව රාගය නැත්නම් අපි ආලදකාර මුද්දකරම් පුත්ත ගත්තාම අපේ අරක ශාස්ත්‍ර අපේ බුදුරන් බෝධිසත්වෝ අරක ශාස්ත්‍ර වෙලා ඉන්නේදී ඒ වගේ තවත් ගොඩක් කට්ටිය ඉඳලා තියෙනවා රාගයයි ද්වේෂයයි දුරු කරපු. ඒකට විතරාගී විතදෝසි. හැබැයි මෝහය කියන්නේ මොකද්ද මේ සම්පූර්ණ අවිද්‍යාවම දුරු වීම. ජීවිත මොහි නෑනේ. එක්ක අරූපාවචර ලෝකේ. ඇයි අරූපය අල්ලගෙන ඉන්නේ? අරක අතහැරීම මම කල්පනා කරලා. මම මේ ආදීනව කල්පනා කරලා කරලා අතහැරියා. දැන් බුදුරන් දැන් අරාගාමී කෙනා විතරාගිත දෝෂි වෙන්නේ මම කල්පනා කරලා තැහැරියා නෙමෙයි. ඒකේ සත්‍ය දකිනකොට කල්පනාව නොයදෙනවා. අතල කල්පනාව අතහැරලා වෙන එකක් අල්ලගෙන. එක දෙකක් ප්‍රතිපදාව. එතකොට විිත මොහි වෙලා නැහැ. විතරාගිට දොසි වෙනවා. විිත මොහි වෙනවා නම් එයා අරහත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ඒ කෙනා අර ශ්‍රාවකයෙක් වෙනවා. අර ශ්‍රාවකයෙකුත් ඉන්නවා විතරාගිට දොසි විිත මොහි නැති අනාගාමී කෙනා. ඒ විිත මොහි නැහැ. උපද්දලා කෙනෙක් තියෙනවා විතරාගිට දොසි. විත මොහි නැහැ. විතරාගී විත දෝෂී විත මොහි තුනම දුරු වෙන දේ කෙනා තමයි රහතන් වහන්සේ. මොකද අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ත්‍රිවංශ සරණයි. අපිට තවත් සැරයක් ඔබ වහන්සේ පැහැදිලි කරපු දෙයක් කබලින්ක ආහාර ගැන තව පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං සාමහස පෙරවන් සරණයි. පෙරවන් සරණයි. එතන මම පැහැදිලි කරේ බුදුරණවහන්සේගේ දේශනාවේ තියෙන පරියාය එක්ක බලන්න කියලා. නැතුව අපි දන්න දැන් අපි මෙච්චර කාලයක් දන්න කාරණා එක්ක කල්පනා කරන්න නැතුව දේශනාව තුළටම ගිහිල්ලා බලන්නට ඕනේ. අපි දන්න කාරණා ගොඩාක් තියෙනවා. එහෙම ගියහම අපට පටලැවෙනවා. කබලින්කාර ආහාර විග්‍රහ කරලා තියෙන්නේ පටිසමුප්පාද එක්ක පැහැදිලි කරලා තියෙනවා. දැන් ආහාර හතරම විග්‍රහ කරන දේ තමයි සත්වයාගේ පැවැත්ම. කයේ පැවැත්ම නෙමෙයි සත්වයාගේ පැවැත්ම. අපි ගොඩක් වෙලාවට වරද්ද ගන්නවා මේ කයේ පැවැත්ම. කයේ පැවැත්ම ගැන නෙමෙයි කතා කරන සත්වයාගේ පැවැත්ම. එතකොට සත්වයාගේ පැවැත්ම කියනකොට සත්ව ප්‍රඥප්තියනේ. සත්වයා ප්‍රඥප්තියනේ පංච පාදනස්කන්ධ හතරෙන් පිළිගැනීම කියන එකටනේ. ඔන්න ඔය පැවැත්මට. පංචීපාදනස්කන්ධ සතුටින් පිළිගත් තණ්හාව යමු වුණා. ඔන්න ඕකට. එතකොට ඔය ආහාර විග්‍රහ කරනකොට ආහාර කතා කරනකොට දේශනා ගණනාවක් හයි බැලුවොත් මහතන්නා සංකේ සූත්‍රය, ආහාර සූත්‍රය, අතිරාග සූත්‍රය, පුත්තමස සූත්‍රය වගේ දේශනා ගොඩක් තියෙනවා මොළියපග්ගුණ සූත්‍රය. ඔය දේශනා ගණනාවෙන් පැහැදිලි කරනකොට මේ ආහාර හතරම එකට කතා කරනවා. එතන කොයි වෙලේකවත් කියන්නේ කනවා කියලා. ඒක කියන්න බෑ කියලාම කියනවා. හැබැයි නිරෝග සූත්‍රයේ තියෙනවා කන කතාවක් වෙනම විග්‍රහ කරලා හතරක් කියන්නේ නේ. කබලින්කාර ආහාර බක්ඛානන් දේවානං අතික්කම්. දැන් අර අතන විග්‍රහ කරනකොට ආහාර හතර විග්‍රහ කරනකොට ඒක වැරදි කියන බුදුරණවහන්සේ. දැන් ওই දෙක පටලවා ගන්න හොඳ නැහැ. දැන් අතන විග්‍රහ කරේ ලෝකේ ඉන්න සත්වයෙක් පිළිබඳවනේ දෙවිවරු කියන්නේ. මෙතන විග්‍රහ කරන්නේ මේ සත්‍යයේ පැවැත්ම පිළිබඳ කුළු ගන්නවන්නේ හැබැයි පටිසමුප්පාදේ කතා කිරීමත් එක්ක. එතකොට එතන විග්‍රහ මෙතන පටිසමුපාද එක්ක හතර ආහාර විග්‍රහ කරනකොට කබලින්කාර ආහාරය ගැන කතා කරනකොට තණ්හාවෙන්ම මේ හට ගන්නවා කියනවා. එතනින්ම අපි හිතන් ඉන්න කාරණාව වැරදි. තණ්හාවෙන් ආසාව ආස කරනවා කියන එක නම් හරි ආසාවෙන් හටගන්න විදිහන්නේ. අපි හිතන් ඉන්න කාරණා. ආසාවෙන් හට ගන්නව නම් අපි ආස කරනකොට ඔක්කොම මේ මේ වියෙන්නට ඕනේ. නමුත් අන්න බලන්න ඕනේ එතකොට අපි දන්න කෝණයට පහරක් වදිනවා. ඒ කාරණාව ගැන කල්පනා කරනකොට. මුලියපගුණ සූත්‍රයක් කල්පනා කරනකොට හම්බ වෙනවා අනුභව කරනවා කියන කාරණාව වැරදි කියලාම පැහැදිලි කරනවා. පටිච්චසමුප්පන්න බවක් කතා කරනවා. අත් පුත්තමස සූත්‍රයේදී තමයි සම්පූර්ණයෙන් වරද්ද ගන්න තැන. පුත්තමද සූත්‍රයේදී උපමා ටික වරද්දවලා තේරුම් ගන්නවා. පුත්තමද සූත්‍රයේ උදාහරණ මේ කියන්නේ කියන කාරණා අමතක කරනවා. උපමා මේ කියන්නේ කියන කාරණා අමතක කරනවා එකකට විතරක්. එකයි තවත් ප්‍රබලම මෝඩකම කියන්නේ එකකට විතරක් එක අමතක කරලා තුනකට කලප ගන්නවා. ඒ තමයි කබලින්කාර ආහාරයට ඒක අමතක කරනවා. අනිත් උන්ට ගලප ගන්නවා. එතකොට ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මෙන්න මේ ආහාර තුනම කතා කරනකොට එතන උපමා වලින් කියනවා හැම ගහපු ගව දෙනක්. එතකොට අපේ ඇඟ හැම ගහ ගන්න කියන්නේ නැහැ. අපිට හැම ගහගෙන ඉඳලා ඒක ඒ ස්පර්ශයේ තේරුම් ගන්න කියන්නේ නැහැ. ඊළඟට ගිනි අඟුරු වලකට පයින් දෙනවා. ගිනි අඟුරු වලකට පනින්න ගිහිල්ලා ඒක තේරුම් ගන්න කියන්නේ උල්සියකින් ඇඳගෙන ඒක තේරුම් ගන්න කියන්නේ ඒ වගේ උපමේයක් ගලප ගලප ගන්න තියෙනවා. අතන විග්‍රහ කරන්නේ අර අම්මයි තාත්තයි දරුවා කන්නේ මදේ පිණිස නෙවෙයි, ජවයේ පිණිස නෙවෙයි. අර කාන්තාරෙන් ඈතට වෙන්න. අම්මයි තාත්තයි කන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ අම්මයි තාත්තයි කන එකක් කියන්නේ. ඒ මස් කන හැටි. දැන් අපිට අර ප්‍රතිවීක්ෂාවක් තියෙනවනේ. ඒකත් ලස්සනට ගැලපෙනවා එතකොට. අපට මේ ප්‍රතිවීක්ෂා කරන්න කිව්වා කියලා. හැබැයි එතන කියන්නේ අර අම්මගේ තාත්තගේ කෑම පිළිබඳව. ඒ විදිහට දකින්න කියනවා කබලින් කරා ආහාරය. එතකොට ඔය දේශනාව බලනකොට අපි හොඳට බලන්න ඕනේ දේශනාවේ තියෙන විදිය. ඊළඟට තමයි කබලින්කාර ආහාරය පිරිසිදු හොයන්ගෙදී පංචකාමයන් හම්බ වෙනවා. ඒ පංචකාමයන් හම්බ වෙනකොට කබලින්කාරය දුරු වෙනවා කියන්නේ. කබලින්කාර ආහාර චන්දරාගය දුරුනම රහත් වෙනවා ලක්තිරක සූත්‍රය කියනවා. අතන කියන්නේ පංචකාමයන් හම්බ වෙනවා කියලා පිරිසිදු හොයන්ගෙනකොට. එතකොට ඔය පරියා ඔක්කොම එක බලනකොට අපිට මේ තේරෙන කාරණාවක් එක ලේබල් කරන්න නෙමෙයි තියෙන්නේ. අපට දැන් ඒ තුලින් ඒ ධර්මය අහනකොට මොක සම්මාදිට්ඨිය ඇති වෙන දෙයන්නේ ආහාර ගැන හොයනකොට. ආහාරයත් ආහාරය හට ගැනීම ආහාරයේ Nirodhe මේ ටික හොයනකොට සම්මාදිට්ඨිය හට ගන්නවා. එහෙනම් අපට යෝනිසෝ මනසිකාර උත්පාදින්නට ඕනේ. ගැළපෙන්නේ යම් කෙනෙක් කෙනෙක් කිව්වනම් හරි දැන් මට ආහාරය තේරෙනවා කියලා ඒක වැරදීනේ තේරුණා නම් ඇයි ඉතින් තේරලා තියෙන තමන්ගේ කෝණෙන්නේ එහෙනම් දැන් අපට හම්බ වෙන්නට ඕනේ මේක තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරයේ තමක්. අපි ඒකට එච්චරට අකමැති. අපි හරිය කැමති ඒක අපට අපේ කෝණයෙන් ගැලපෙනවා. දැන් බලන්න ඔය බුදුරණවහන්සේ දුන්න විග්‍රහ ඔක්කොම බලනකොට අපට කොච්චර හිතන්න දෙයක් තියෙනවද? ඒක තමයි ධර්මයේ අහද්දී හම්බෙන දේ. හරියට ධර්මය ඇහුවනම් තේරෙන්න දෙයක් නැහැ. සම්මාදිට්ඨියටපත් වෙන්නේ සෝතාපන්න වෙන්නේ ධහම තේරීම කියන කාරණාවට නෙමෙයි. අපි පටන් ගැනීමදී. ගැළපුණා කියන එකට නෙමෙයි. යෝනිසෝ මානසිකාරී උත්පාද වෙන්නට ඕන. ඉතින් දැන් අපට ওই කරුණ ඔක්කොම ටික අහනකොට මම තේරුම් ගත්ත දේ වැරදි හිතන්න දෙයක් යෝනිසෝ මානසිකාර කරන දෙයක් හම්බෙලා නේන හරියට ධර්මය අහලානේ. තේරුණා නම් ප්‍රශ්නේ තියෙන්නේ. තේරලා තියෙන මගේ කෝණයට. බුදුරණවහන්සේ කියපු දෙයට එහා ගිය විග්‍රහයක් දාගෙන. අන්න අපේ විග්‍රහයක් දාගෙන. ඒකයි තේරුනේ. සක්කාය දිට්ඨිය තියාගෙනම තේරිලා. බුදුරණවහන්සේ පෙන්වන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා තේරෙනකොට. අපට සක්කාය දිට්ඨිය තියාගෙනම තේරිලා අපේ විග්‍රහයක් දාගෙන. එහෙනම් අපට යෝනිසෝ මනසිකාරයේ උත්පාදයක් ඒකෙදි හම්බෙන්නට ඕන. අපට මේ ගැළපෙන විග්‍රහයක් දාගෙන හරියන්නේ නැහැ. අද අපි අපට ගැළපෙන විග්‍රහයක් දාගන්න හරි කැමතියි. ඒ නිසා තමයි අර අම්මයි තාත්තයි දරුවාගේ මස් කනකොට මේ මේ පිණිසනේ මේ කාන්තාරෙන් ඊතරින් පිණිසයි කන්නේ කියලා කියන එකට අපිත් කන බොන දෙයක් දාගන්න යන්නේ. ඒ අපට ගැළපෙන එක. අපි එච්චරට කැමති යෝනිසෝ මනසිකාර උත්පාදේ කරගන්න නැතුව හරි මට තේරුණා කියලා සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. සක්කාදිට්ඨිය කැඩෙනවනේ දැන්. මට තේරෙන්නේ නැහැ කියනකොට. කැඩෙන ප්‍රතිපදාවක් හම්බ වෙනවනේ. එයි මගේ පැත්ත වැරදීනේ. ඒකට කැමති නැහැ. ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය දුරු කරන්න කැමති නැහැ. ප්‍රායෝගිකව කැමති සක්කාදිට්ඨිය වැඩි කරගන්න. අන්න ධම්මානදම් පටිපදාවක් සක්කායදිට කැඩෙන ප්‍රතිපදාවක් යෝනිසෝමනසිකාරය උත්පාදේ කිරීමෙන් වෙනවට කැමැත්තක් වෙන්නේ නැහැ. අපි කොච්චර කතා කරලා සක්කායදිට කඩන්න ඕන කියලා අනිත් පැත්තෙන් අපි කරන වැඩින් තියෙන සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න. හැබැයි සක්කාදිට්ඨිය මුලින් තියෙන කෙනා මේ ওই මොකක් හරි එක එනවා. දැන් ওই මම මේ ඇත්තට මේ මේ කාරණාව කතා කරන්නේ මේ මේ ධර්මයකට යොමු වෙච්ච පිරිසක් ඉන්න නිසා. අනිත් අයට ඔක තේරෙන්නේ නැහැ. කතා කරන්න ගියාම තර්කය, දෘෂ්ටිය. එයාලට ඒක තේරෙන ගන්න හැකියාව නැහැ. නමුත් ධර්මයට යොමු වෙච්ච පිරිසකට මෙන්න මෙතනින් එහාට මේ ධර්මයේ මොකද්ද මේ පෙන්වලා දීලා තියෙන්නේ? ඔන්න ඔතෙන් යොමු වෙනට ඕනේ. එහෙම යොමු වුනහම තමයි අපට සක්කාය දිට්ඨිය දිරුවන් ප්‍රතිපදාව හම්බ වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට යෝනිසෝ මනසිකාරී උත්පාදයේ පිණිස ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ විදිහට තේරුම් ගන්න. හොඳයි එහෙනම් තේරුවන් සරණයි. සාදු සාදු සාදු. දැයි එහෙමනම් අපි අද දවසේදී ඒ උතුම් ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අද දවසේදීත් අපේ කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට ඇති විවිධ ප්‍රශ්න වලට අපිට ප්‍රතිපල පිළිතුරු ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම මම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට පින්දී සිටිනවා සිද්ධාන්ත වෙනවා. ඊටම අංකව බොහොම වැදගත් ප්‍රශ්න යොමු කළා. ඉතින් ඒ ඒ තියෙන මේ අපගේ කෞරණීය ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ කල්යන මිත්‍ර භාවයේ තේරුම් අරගෙනම මම හිතන්නේ කල්යන මිත්‍ර කියන්නේ වගේ අවංකව ප්‍රශ්න කිහිපයක් මම කරා. ඉතින් ඒ සියලුම ප්‍රශ්න වලට ඒ අපිට නිසි පිළිතුරු ලබා දුන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ මේ කරන්නා උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව මේ ධර්ම ශ්‍රවණය කරන අපිට පමණක් නෙමෙයි අද මම හිතන්නේ 30කට සමාන පිරිසක් Skype නම් තිබුණා. ඒ අතර මම හිතන්නේ 50කට කින් නැති සවන් දීපු ඊට තමතරව ස්වාමීන් වහන්සේ මේ අපි මේ ප්‍රතිගත කරපු දේශනාවල් අද YouTube ඔස්සේ ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඉදිරියේදී ශ්‍රවණය කරන සියලු දෙනා වෙනුනොත් ඔබ වහන්සේට මම පින් දී සිටිනවා. මේ උතුම් පුණ්‍ය ක්‍රියාව හිතෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් වහන්සේට පූර්ණ වශයෙන්ම සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් හේතුවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. විශේෂ ප්‍රාර්ථනා කරමින් මම ඔබ ආශ්‍රමයේ නැසන වාස හද සාකච්ඡා නිමා කිරීම සඳහා සාදු සාදු. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි දේශනා කරන්න තිබුණේ සාකච්ඡා උතුම් බුද්ධ වචන අපි සාකච්ඡා කරන්න තිබුණා. ඉතින් අපි රැස් කරගත්ත මේ සීලපින් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එවැගේම මියගේ සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වූ දාරාති පූජනීය කටුකුද ඥානන්ද ස්වාමීන් වහන්සේට දරණගම් කුසල ධම්ම ස්වාමීන් වහන්සේලා තුන් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට තුන් දහමින් සැනසෙන්න උපකාරයක්ම වෙත්වා ලෝක සාසනය සුරකින දහම ඉස්මතු කරන මහයතිවරයාණන්ටත් මේ සියලු ධර්මයේ නිවේසනසෙන්න හේතු වාසනා වේවා. ඒ වගේම මේ සවන්ට සිසිලස සජීවී සාකච්ඡාය මෙහෙවන දරුවත් මහත්මයාටත් ඒ වගේම මේ සඳහාම යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම හිටපු නායක හමුදාපතිතුමා ආදී සියලු දෙනාට උදව්පදව් කරන සෑම සියලු දෙනාට ධර්ම ප්‍රචාරය කරන සියලු දෙනාට ශ්‍රවණය කර ඔබ සැමට උතුම් ධම්මින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි